ඒ සූත්‍රයේ පින්වත්නි බෞද්ධ හැටියට අපිට බොහොම වැදගත් වෙනවා. මොකද හේතුව අපි ගෙවම් කළ යුතු අපි ඉවත් කරගත යුතු අපි ශේකරගත යුතු ඒ ආශ්‍රව ධර්ම ටික ශේකරගන්නේ කොහොමද කියලා පෙන්නලා දීලා තියෙන බොහොම වටිනා සූත්‍රයක්. ඒ වගේම ඒ සූත්‍රයේ පැහැදිලි කරලා තියෙනවා කොහොමද අපි මේ විපස්සනා භාවනා වශයෙන් අපේ මානසිකාර්ය එහෙමත් නැත්නම් අපේ මෙනෙහි කිරීම කොයි වගේ තත්වයක පැවතිය යුතුද කියන කාරණාවත් විශේෂ වශයෙන්ම පෙන්නලා දීලා තියෙනවා මේ ආදී වැදගත් කරුණු බොහෝමයක්ම ඒ දස්තනා පහතබ්බා කියන කොටසේ කෙලස් දුරු කරන ආශ්‍රව ගෙවල දාන ක්‍රම හතක් මේ සූත්‍රයේ සාකච්ඡා වෙනවා. එයින් මේ දස්සනා පහතබ්බාය කියන කොටස බොහොම වැදගත් කොටසක්. ඒ දර්ශනීය පහකර යුතු කෙලස් වල තමයි මේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලම්බත පරාමාස කියන මේ තුන් සංයෝජන ධර්ම දුරු වීම පෙන්නලා දීලා තියෙන්නේ. ඇත්තටම දසනා පහතබ්බා කොටස විස්තර කරගත්තා නම් ඊතුරු කොටස් විස්තර කරන්න දෙයක් ඉතිරි වෙන්නේ නැහැ. මොකද සෝවාන් මාර්ග ඵලයට කවුරු හරිපත් වුණොත් එයාට මුළු ලෝකයේම කාම වශයෙන් තමයි ඉතිරි වෙන්නේ. බැලු බැලුවත ඉතිරි වෙන්නේ කාමයක්. එතකොට ඒ පුද්ගලයාට ඒ ඉතිරි ගමන් මාර්ගයේ වැඩිම සම්බන්ධයෙන් සැක පහළ වෙන්නේ කල යුත්තම කරපු දේම දිකටම භාවිත බහුලීකත කිරීමක් තමයි කරන්න අවශ්‍ය වෙන්නේ. නමුත් ඒ මාර්ගඵල භූමියට පත්වෙච්ච නැති ඇත්තන්ට මග්ගාවු මග්ග ඥානෙ නෑ. මේක මාර්ගය මේක අමාර්ගය කියලා වෙන් කරලා තේරුම් බේරුම් කරගන්න බෑ. ඒ බුරුමේ පඬිතු සවින්හන්සේ අපිට hina වෙනවා ඒ කාලේ ලොකු සවින්හන්සේ කිව්වා අපිට කියනවලු මේ කඩුස්සෝය කියලා. කඩුස්සෝ කියලා කියන්නේ උන් වේගයෙන් යනවලු ගහක් දිගේ ගිහිල්ලා නැවතිලා ඉන්නවා. ඊට පස්සේ ආයි ඔළුව හොල්ල හොල්ල ඉන්නවා. ආයි ටිකක් දුර යනවා ආයි නවතිනවා. එක දිගට ගමනක් ගිහිල්ලා අවසන් කරන්නේ අර කොකාකෝලා බෝතලේ කැඩුවා වගේ පටන් ගන්නකොට කොඩිය අරගෙන භාවනාවේ මෙදක් යනකම්ම දුවගෙන යනවා ආයි නවත්තනවා ආයි අඩියට වැටෙනවා ආයි දුවගෙන යනවා මේක අර හදට යන රොකට් එකක් නෙමෙයි එන්න තිස්සෙම මේ පණ ගන්නනවා බානවා පණ ගන්නනවා බානවා ඉතින් ඔහොම කර කර ඉන්නවායි කියලා ඒකට හේතුවක් තමයි මේ කලයුත්ත දන්නේ සැකයි තනි කරම මේ ආශ්‍රව ධර්ම වලින් මේ කෙලෙස් වලින් අපිට මේ අනියත සැකයක් ඇති කරලා තියෙනවා ඉතින් මගේ පෞද්ගලික මතය නම් මේ ආශ්‍රව ධර්මයේ නොදකීම නිසාමයි සැක. ආශ්‍රවී ආශ්‍රවී හැටියට දන්නවනම් ආයෙ සැක කරන්න දෙයක් ඉතුරු වෙන්නේ මොකට සැක කරන්නද? එතකොට ඒ ආශ්‍රව ධර්මයේ ආශ්‍රව ධර්මයක් විදිහට දැනගත්තායින් පස්සේ ඉති ආසවං ඉති ආසවස්ස සමුදයෝ මේ ආශ්‍රව ධර්මයේනේ මේ ආශ්‍රව ධර්මයේ හට ගැනීමනේ මේ ආශ්‍රව ධර්මයේ Nirodhene මේ ආශ්‍රව ධර්ම නිරුද්ධ කරන මාර්ගයනේ කියලා. ඒ ආශ්‍රව ධර්ම දැකපු කෙනාට ආශ්‍රව ධර්ම දන්න කෙනාට සැක උපදින්නේ. දැන් අපිට වෙලා තියෙන්නේ හිම නෙමෙයි. උදේට මහා සී කරනවා. දවල්ට ගොයන් කා කරනවා. රැයට පාවොක් කරනවා. ඊට පස්සේ අහනවා මොකද සවින්නාස මේ වෙලා තියෙන්නේ. ඔය ගානට ඉන්නවා කියන එක ලොකු දෙයක් පිසු දෙන්නේ නැතුව. එක එක භාවනා ක්‍රම අන අන අන අන කරලා ඒකින් සැකේ. එක ප්‍රතිපදාවක දිගින් දිගට දිගින් දිගට යන්නේ නැහැ. භාගයක් දුර කරගෙන යනකොට ඔවුන් සැක කරන්න පටන් ගන්නවා. ඉතින් ඇත්තට මේක සුතමේ ඥානයේ ප්‍රශ්නයක් කියලා කියන්න පුළුවන්. ඒ සුතමේ ඥානයේ වශයෙන් අපිට ඒ අවශ්‍ය කරන කරුණු නොලැබුණාම අපි සැක කරනවා. ඇත්ත වශයෙන්ම අනිත් පැත්තකින් බැලුවොත් මේ කියන කතාව පිළිගන්නේ නැහැ ගොඩක් දෙනෙක්. අපිට නිවන් දකින්න කිසිම ඕනකමක් නැහැ බින්දු. ඒකේ ආයි දෙකක් නැහැ අපිට නිවන් දකින්න කිසිම ඕනකමක් නැහැ. නමුත් මේ නිවන කියන දේ මොකක් හරි වටින එකක් හින්දා අපේ ශ්‍රද්ධාව නිසා අපි හඹාගෙන යාමක් තියෙනවා. ඒ නිවනත් එක්තරා විදිහක අපි මඤ්ඤණාවක් ඒවන් දෙන්නම් ප්‍රපංචයක් බවට පත් කරගෙන දුවගෙන යන ගතියක් තියෙන්නේ ඉතින් ටිකක් දුර යනකොට මේවායේ ඇත්ත නැත්ත පේන්න පටන් ගන්නකොට රූපයේ ඇත්ත නැත්තක් පේන්න පටන් ගන්නකොට මේ කාමයට ආස කරන මිනිස්සයා ආයි භාවනාව නවත්තනවා කියන එක අහන්න දෙයක් නෑ. මොකද මේ සැප විඳින රූපේ විනාශ වෙනවා දකින්න අපි කැමති නෑ. මේ විදිහට මේවායේ ඇත්ත බලන්න පෙර සූදානම අපි ගාව ඇත්තේ නැහැ. මෙන්න මේ වගේ කරුණු සෑහෙන්න බලපානවා මේ විපස්සනා වශයෙන් ඉදිරියට ගමන කියන්න ගියාම මොකද අපි මේ කතා කරන්නේ අපි මේ අතපත ගන්නේ අපි මේ අවස්සන්නේ පින්වත්නි කුණු තනි කර කුණු මේ කතා කරන්නේ ඔය ඇත්තන්ගේ හිතේ හැංගිලා තියෙන මේ කුණු මල්ල තමයි මේ පෙන්වන්න හදන්නේ අර අපි ඉස්සර කාමරේ අතු ගන්නකොට කාමරේ තියෙන කුණු ටික එළියට දාන්න. ඉතින් අම්මා හින්දා තමයි ඒවා සුද්ධ බුද්ධ කරන්නේ. ඉතින් එදයට බලනකොට ගමක කුණු. කවුද කැමති ලෝකෙට කුණු පෙන්වන්න? අපිත් කැමති හෙලියේ කුඩු නෑඹිලි වහගෙන යනවා වගේ කොහොම හරි මේ කුණු කන්දල් ටික හංග ගන්න බුදුහාමුදුරු කරන්නේ කොන්නක ඉඳලා කුණු වල අවසන. මොකද ඥානතෝ අහම් භික්කවේ පසතෝ ආසවානම් කයම් වදල් මහන්නි මම ආශ්‍රව දුරු වීම පනවන්නේ දන්නා දකිනා කෙනාට. දන්නේත් නැත්නම් දකින්නෙත් නැත්නම් මොනව දුරු කරන්නද? කලුව මාරපන් ගියා වගේ වැඩක් තමයි වෙන්නේ. හිත උදේට මේ ගමනක් යන්න තියෙනවා කිව්වහම මාරපණ යන්න තියෙනවා කිව්වහම හොඳයි සර් කිව්වලු. ඊට පස්සේ මේ උදේ බලනකොට කලුව නැහැලු. කලුව රැය වෙලා ගෙදර එනවලු මේ ඇහවලු කොහෙද ගියේ කියලා මම මාරපණ ගියා කියලා. ඉතින් ඒ වගේ වැඩක් කරනකොට පිළිවෙලකට කරන්න ඕනා වගේම තීරුමක් බීරුමක් ඇතුව කරන්නට ඕන විපස්සනා භාවනාවක් වගේ එකක් ආවාට ගියාට මේ නොසලකිල්ලෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒ වාට සද්ධාව වීරය ඒ යෝනිසෝ මනසකාරේ සද්ධම්ම ශ්‍රවණාදී ලැබෙන්නට ඕන එතකොට තමයි මේ අනුග්‍රහ ලැබිලා <clears throat> හොඳට සාරවත්ව වෙවෙන වෘක්ෂයක් වගේ තමගේ භාවනාව වැඩෙන්නට පටන් ගන්න. පින්වත්නි ඔය පායන කාලේ එහෙම නැත්නම් ග්‍රීස්ම ඍතුවේ අපිට ওই පාරවල් වල යනකොට එහෙම පේන්න තියෙනවා ඈත මිරිඟුව. ඒ මිරිඟුව නිකන් ජලය වගේ පේන්නේ. නිකන් සියුම් ජලයක්. ඒ නලියන ස්වභාවයක් මහ සියුම් පටලයක් නිකන් මායාකාරී ධර්මයක් අපිට ඈත දිස් වෙනවා. නමුත් ත්‍රිසංගත සතෙකුට මේ මිරිඟුව දැන් ඒ සංස්කෘතියෙන් කියනවලු මොග තෘෂ්ණිකා කියලා. ඒ මොග කියලා කියන්නේ මුවාට තෘෂ්ණිකා කියලා කියන්නේ තණ්හාව ඇති කරවනවා. මුවාට ඒ තණ්හාව ඇති කරවන දෙයක් තමයි මේ මිරිඟුව කියන එක. ඒ වගේ මුවෙක් ඒ වගේ ත්‍රිසංගත සතෙක් ඌ ඒ මිරිඟුව දැක්කොත් ඌට පේන්නේ පින්වත් තනි කරම ජලයේ වගේ. ඌට ජලයේ වගේ පේන්න ප්‍රධාන වශයෙන් හේතු දෙකක් තියෙනවා. එකක් ඌ මෝඩයි. දෙක ඌට තිබයි. මෙන්න මේ කාරණා දෙක නිසා මුවාට අර මිරිඟුව තනි කරම පේන්නේ ජලයක් වගේ. ඉතින් ඒ දේ අල්ලා ගන්න, ඒ දේ ලබා ගන්න ඌ දුවනවා. දිව්වාට පස්සේ ඒ මිරිඟුව තියෙන තැනට ගියාට පස්සේ එතන ඊදී නැහැ. ආපහු පිටිපස්ස හැරිලා බැලුවහම කලින් හිටපු තැන මිරිඟුව පේන්න පටන් ගන්නවා. ඊට පස්සේ මුවා කරන්නේ ආපහු හිටපු තැනට දුවල බලනවා. එතනත් වතුර ටිකක් බොන්න දීපු වතුරක් නැහැ. වෙලා තියෙන්නේ වෙහෙසිලා මෙරලා යාමක් තමයි තියෙන්නේ. මේ නිරුදක කාන්තාරයක එතකොට ආන් ඒ වගේ ගතියක් තියෙනවා මේ අපේ මේ අපි පරිහරණය කරන මේ ආශ්‍රව ධර්මවල ලෝකේ මායාකාරී දෙයක් සංඥාව කියලා කියන්නේ ඒක ඇත්තටම මිරිඟුවක් වගේ දෙයක් ඒ මිරිඟුව ඒ සංඥාව සංඥාවක් විදිහට අපි හඳුනන්නේ නැහැ. ඒක සංඥා ධර්මයක් විදිහට හඳුනන්නේ නැහැ. සංඥා ධර්මය අපේ මේ තේරෙන භාෂාවකින් කියනවනම් අපි මේ දන්නා කියන දැනුමින් මේව වෙහිලා ගිහින් තියෙනවා. මේ ලෝකේට අපි දීගත්ත නම් ගම් වගේක් තියෙනවා. අපි හඳුනාගත්ත අපි වෙන් කරගත්ත කොටු කරගත්ත සීමා මායිම් වගේක් තියෙනවා මේවා පරිහරණය කරලා කරලා නිකන් අපි කියන්නේ අර මේ වශී වෙනවා කියලා ඒ කියන්නේ යම්කිසි ශිල්පයක් ශාස්ත්‍රයක් කෙනෙක් කාලයක් කරනකොට ඒ ශිල්පේ ඔහු ප්‍රවීණත්වයටපත් වෙනවා. අපි කියනවා ඒ ශිල්පයෙන් ඔහු මේ ශිල්පේ වශී කරගෙන ඉතින්නේ කියලා. ඒ වගේ අපි මේ මේ එක්තරා මේ irdiyak වගේ දෙයක් මේ යම් රූපයක් බලනකොට ආශ්‍රවයකින් බලන ගතියක් තියෙනවා. ඒක නිකමට කල්පනා කරලා බලන්න තනි කෙනෙක් බෝසතාණන් වහන්සේ කියලා කියන්නේ තනියෙන්ම මේ වගේ මායාකාරී දෙයක් හෙව්ව කියන්නේ මනුස්ස බුද්ධියකින් යන්න පුළුවන් કોઈ සීමාවට ගියාද කියලා හිතාගන්නවත් බැහැ. ඉතින් මේ සංඥා ධර්මය සංඥා ධර්මයක් විදිහට හඳුනාගත්තේ නැති වුනහම අපි මේ සංඥා ධර්මයේ නිමිති අනුව්‍යංජන ගන්න පටන් ගන්නවා. චක්කුණා රූපං දිස්වා න නිමිත්තක් ගායි හෝති කියලා බුදුහාඳුරෝ උපදෙස් දෙන්නේ න නානු ව්‍යංජනං ගායි හෝති. එහෙන් රූපයක් දැක්කහම නිමිති අනුනිමිති ගන්න යන්න එපා. නිමිත්තක් ගත්තොත් අනුනිමිත්තක් ගත්තොත් හිතන්න එපා මේ ඇහැට පේන රූපෙක ඇත්තක් පෙනේ කියලා. ඇහැට පේන රූපෙක ඇත්තක් පේන්නේ කනට ඇහෙන ශබ්දයක ඇත්තක් පේන්නේ නාසයට දිවට කයට මනසට දැනෙන මේ දේවල් වල ඇත්තක් පේන්නේ පේනකොටම මේ පේන්නේ වාහනේ එහෙමත් දැන්න මේ වාහනේ දොරය මේ වීදුරේ මේ ටයරේ කියලා බලන පරක්කුවට නිමිති ඔක්කොම ටික අරගෙන මොකක්ද එකක් අපි හිතින් හදන්න හදනවා හොඳට වස්තුව දිහා බලාගෙන ඉඳ ඒ වස්තු වස්තුව මොකක් හරි පෙනෙනදී වස්තුත්වයට නංවා ගන්න අපි දඟලන දෙවිලිල්ල මොන්න තරම්නම් දඟලනවද මේක අපි දන්නා කියන මට්ටමකට ගන්න. මේ අපි දැන් විහිං මේ රැවටෙන්න හදන්නේ. ඇත්ත විහිං වහගන්න හදන්නේ මොකද තණ්හාව තනිකරම නිකන් මේ බුවල්ලෙක් වගේ අර කැරපොත්තු ඉන්නේ යරවොත්තන්ගේ තියෙනවා විශාල මේ ඇන්ටනා දෙකක්. උන් හැම තිස්සෙම ඒකින් ඉවල්ලල්ලා ඉන්නේ. ඒ වගේ තමයි මේ අපේ හිතෙන් අපි බාහිරින් මොනවාදෝ හොය හොය ඉන්නේ. ඒ ඔයගොල්ලෝ දන්න කියන දේවල්ම තමයි. මොනවා හොයනවද කියලා කියන්නේ ඔයගොල්ලෝවත් දන්නේ නැහැ. නමුත් පොඩි ඉඟියක් දෙන්න පුළුවන්. ඇයි සමහර දේවල් එක්ක අපි තරහ වෙන්නේ ඇයි සමහර දේවල් දැක්කහම අපි ඒක ප්‍රතික්ෂේප කරන්න කියන මතින් ඔයත්තන්ට පුළුවන් මේ අපි මීට කලින් වෙන මොකද්ද හෙව්වාය අපේ හිතේ වෙන ආස කරන දේක් තැම්පත් කරගෙන හිටියාය කියන එක තේරුම් ගන්න. දැන් මම කාට හරි කිව්වොත් එහෙම කඩේට ගිහිල්ලා දත් බීත්‍යක් අරන් එන්න මට ඕනේ සිග්නල් කියලා වෙන જાති එකක් ගෙනාපු ගමන් මට කීන්ති යනවනම් එතකොට මම වෙන දත් බෙහෙත් එකකට ආස කරලා තියෙනවා. දැන් නම් මන් දෙන ඕනේ හින්දාත් මදින්න එපා. එහෙම නෑ. අපිට ඔය කේන්තියක් කියන්නේ ඒකේ පිටිපස්සේ තියෙනවා අපි ඉල්ලපු දේ. හ්ම්. ඒ විදිහට කියන්නේ මම මේ පොඩි දොරක් ඇරලා දුන්නේ අපි බාහිරට විවෘත වෙලා තණ්හා වශයෙන් එහෙම දැන්න සංස්කාර වශයෙන් මේ ආයතන ඉන්ද්‍රියන් හදාගෙන අපි මේ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් දැන් මේ එළියට පැනලයි තියෙන්නේ. විඥාන පත්‍යා නාම රූපං එක දැන් නාම රූප පත්‍යා විඥානං වෙලා තියෙන්නේ දැන් අනිත් පැත්ත ගිහිලා තියෙන්නේ. කෙසේ හෝ වේවා මේ විදිහට මේ තණ්හාවෙන් හොයන ගතියක් තියෙනවා. අවිද්‍යාව කොහොමත් කිසිම දෙයක් අපි නොදන්නා ස්වභාවයකින් අන්ධ කරලයි තියෙන්නේ. කිසිම දෙයක් ඇත්තක් නැත්තක් පේන්නේ නැහැ. කිසි ඒ පරිසරේ සම්පූර්ණයෙන් හදලා තියෙන්නේ ඇත්ත නොපෙනෙන පරිසරේ. ඒ ඇත්ත නොපෙනෙන පරිසරෙත් තියෙනවා තණ්හා විසින් යමක් හොයලා තියෙනවා. ඉතින් යම් වේදනාවක් උපදිනකොට වේදනාපච්චා තණ්හා කියන තැන එතන මතු වෙනකොටම කිලින්ම මේ ආශ්‍රව ධර්ම ටික මතු වෙලා ඇවිල්ලා අර එකා යකා කරලා පින්නනවා. එකා යකා කරලා පින්නනවා. ඉතින් මේ වස්තුව දිහා බැලුවට පස්සේ මේක වස්තුත්වයෙන් වර්ණගා ගන්න දඟලන දෙගිලිල්ල. ඔයත්තන්ට තේරුම් ගන්න පුළුවන් හරියට මේ මෙරෙන් යන මිනිහ වතුර ඉල්ලනවා හා සමානයි. මෙරෙන් යන මිනිස්සේ වතුර ඉල්ලනවා හා සමානයි මොකද පින්වත් මේ ඇතුළත දන්නවා අපි හරි හිස් මිනිස්සු කියලා. මේක පුරවන්න බෑ. කොල්ලෝ ඉස්සර කියනවා කොච්චර කෑම කෑවත් ඇති වෙන්නේ නැති අයට කියන මේ බඩේ හිඟන්නේ දානවා ඉන්නේ. එහෙනම් කොච්චර දැම්මත් ඇති වෙන්නේ මේ තණ්හාවත් ඒ වගේ කොච්චර දැම්මත් ඇති වෙන්නේ මේ අපේ ඒ හිතේ තියෙන ඒ ස්වභාවය නිසා ඒ බාහිරින් යමක් හොයන ගතිය නිසා එහෙමත් දැන්නම් මේ තමුන්ව මොකක්ද ඒකට කියන්නේ තමුන්ව මේ ලෝකේ විද්‍යමාන කරගන්න දඟලන උත්සාහයක් තමයි මේ මේ යමක් පේනකොට ඒ යමක් දෙයක් බවට පත් කරගන්න මේ දඟලන දෙඟිලිල්ල. ඒකට ඉතින් මොකද කරන්නේ කොහොම හරි මේ සතර ධාතුවෙන් එකක් හෝ ඒ ධාතුත්වයෙන් අරගත්ත මොකක් හරි සංඥාමය ස්වභාවයක් වූ ඒවට දීලා ඒව සකස් කරලා මේ තියෙන්නේ වාහනය කියලා බොහොම අමාරුවෙන් තමයි මේ කියාගන්නේ. ඒක වාහනේ කියලා කියාගන්නේ මොකද හේතුව මේ වාහනේට තියෙන ආදරේට නෙමෙයි ඒ වස්තුවේ තියෙන ප්‍රබලත්වය අරමුණ යන්තම් හරි තමුන්ට වඩා ප්‍රබල කරගත්තොත් තමුන්ට ඒ මත ගොඩනැගෙන්න පුළුවන් ඒක අනිච්චානුපස්සනාව කියන එකක් පෙන්වන්නේ ඒකත් ඔය භාවනා ක්‍රම විවේචනය කරනෝ නෙමෙයි මගේ මතේ මම මේ කියන්නේ අනිච්චානුපස්සනාව වඩනවා නම් වඩන්න ඕනේ නිමිත්තකින් නැතිවෙන්නේ. ආකාශේ පදන්නත්ති සමනෝ නැත්ති බාහිරේ. මේ අහසේ කුරුල්ලෙක් ගියා කියලා කවදාවත් පින්වත්නි පාරක් හිටින්නේ හැබැයි බිම දිගේ උරුලෑවෙක් ගියා කියන්නේ ඌ ගිය සම්පූර්ණ පාර හොයතේ. අපි මේ අනිත්‍ය බැඳිල්ලක් වඩනවා නම් වඩන්න ඕනේ කුරුල්ලා අහසේ ඉගිලුණා හා සමානයි. ආයි නිමිත්තක් රොඩ්ඩක් ඉතුරු නොවෙන්න. ඉතින් අර මේ මම කියන ධර්මය එතන තියෙනවා තණ්හාමාන දිට්ඨි කියන තුනම ඒ මම කියන ධර්මය පවත්ත ගන්න බාහිරේ නිත්‍ය කරගන්නවා. එහෙම ඉතින් ආශ්‍රව වලින් තමයි සිද්ධ වෙන්නේ. යන්තම් අපි වාහනේ කියලා රැවටිච්ච දේ ඒක අපේ හිතේ තියෙනවා. ඒව අනුශේ වශයෙන් හිතේ තැම්පත් වෙලා ඉවරයි. යන්තම් හරි ඒ වාහනේ කියන හැඩයට සමාන එකක් දැකපු ගම අර පරණ තොරතුරු ටික කොහොම ගලාගෙන එනවා. ඒ ගලාගෙන ඉන්නේ ඒ ගලාගෙන ඉනදී ගලාගෙන යීමක් කියලා අපි දකින්නේ දකින්න නැති වුනහම මේකනම් මේ වෙන වර්ගයකක් වෙන්න ඇති. අර જાතිය නෙමෙයි වෙන්නේ නැති කී කිය මොනවා හරි මේවත් එක්ක කතන්දර ගොත ගොත ඉන්නවා. මොනවා හරි කිය කී මොනවා හරි හිත හිත ඉන්නවා බලන්න එතකොට උනේ මොකද්ද කියලා ඒ අල්ලපනල්ලේ අර ඌරෝ කැකුණ තලනකොට හබන් කොගලන්ට රජමගුල් කියනවා වගේ කොහොම හරි සිද්ධ වුණේ මමයා පණ ගහලා එන එක. මොකද මමත්වයට ඕන කරන්නේ මේ බාහිරේ තමුන්ට වඩා බාහිරේ ප්‍රබලත්වයකට පමුණවලා මම්මලක් කමන්නේ බාහිර තියෙනවනේ. බාහිරයට සාපේක්ෂව තමුන් ගොඩ නැගෙන. ඒකයි මේ උපාදානීය ධර්මයන්හි අනිත්‍ය බලන්නට කියලා කියන්නේ. එතකොට අපි අර කියන්නේ අල්ලුපත්තත් නැහැ, පය ගහපත්තත් නැහැ කියලා. අන්න ඒ වගේ මේ හරියට මේ අර මැරෙන්න යන මිනිහෙක් වතුර ඉල්ලනවා වගේ කොහොම හරි මේ කඩාගෙන වැටෙන ජීවිතේ මේ බිඳ වැටෙන ජීවිතේ කොහොම හරි මේ අරමුණක් මතින් ගොඩනංවාගෙන මේ තමුව මේ ලෝකෙට පෙන්වන්න මේ ඉන්නේ මම කියලා ගෑණියෙක් විදියට හරි මිනිහෙක් විදියට හරි ළමයෙක් විදියට හරි හරියට දඟලනවා මේ තමුව පෙන්වන්න ලෝකෙට මට මතකයි මට ඉස්සර පීනන්න බෑ ඉතින් යාළුවෝ කරපෙඩේ මාව තිබ්බා ටියුබ් එකක් උඩින් ටියුබ් එකක් උඩින් තියලා මාව تعلق කළා අර ගැඹුරු වතුරට දැන් ඊට පස්සේ මම තනිකර අර ටියුබ් එක නම් අතාරින්නේ අම්මා මුත්තා කිව්වොත් මොකද දන්නව දඟලන්නෙත් නෑ දඟලපු ගමන් අනිත් පැත්ත ගහනවා අනිත් පැත්ත ගහපු ගමන් ගිලිනවා ඉතින් මා මැරෙනවා ඉතින් කවුද කැමති මැරෙන්නේ මම අතාරින්නේ ටියුබ් එක ඉතින් මට පස්සේ මතක් වුණා තන්නේ කරම උපාදානය කියන්නේ මෙච්චරයි අපි මේ බාහිරේ අර මම ටියුබ් එක අල්ලගත්තා වගේ අපි මුන්නෝම හරි බොරුවක් කියලා මේ අහවල් එකනේ අවිද්‍යාපච්ච සංකාර. නොදන්න කම අවිද්‍යාව වෙනවා දන්න දේවල් සංස්කාරය වෙනවා. සංස්කාර වේගي හොයන්න ගියාම ආයතන ටිකක් ඇදලා භවෙත් ඇදලා වේදනාව දන්නේ නැති වුනහම එතන තණ්හාත් කරලා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ ඔක්කොම ටික තියෙනවා. ඒ ඉතින් වාහනේ ඇක්සිඩන්ට් වුණාට පස්සේ අඬන්න කෙනෙකුත් ඉන්නවනේ. වාහනේ හැප්පෙනවා වාහනේ දිරනවා. ඉතින් අපි ගෙදෙට්ට එලා හොෝගාලා අඬනවා මෙච්චර අමාරුවෙන් සල්ලි තියලා ගත්තේ සර්විස් කළෙත් බඩර නොකා. ඒ වුණාට දැන් වාහනේ හැප්පිලා දිනවා. මේ ඉතින් අඬන හොෝගාලා. ඉතින් අන්න ඒ විදිහට මුළු මේ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස සමුදය හෝති කියලා මේ දුක් ටික ඔක්කොම පහළ වෙන්න පටන් ගන්නවා. දුක් ටික ඔක්කොම පහළ වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ වඩ වගකී යුත්තෝ විදිහට කෙලෙස් ඉන්නවා. කෙලෙස් අපි භවකීයුත්තන් විදිහට තියාගත්තට අපි භවකීයුත්ත විදිහට නෙමෙයි තියාගෙන ඉන්නේ. ඒගොල්ලෝ තමයි අපිට සැපගෙන දෙන කට්ටිය. තිබ්බ වාහනේ හැප්පුණාට කමන්නේ අලුත් එකක් ගමු. <laughs> තිබ්බ වාහනේ හැප්පුණාට කමන්නේ අලුත් එකක් ගමු. ඉතින් හිතනවද මේක සංසිඳේ කියලා? මේක සංසිඳේ කියලා හිතනවද බලන්න. ඒ වාහනේ තැපුණා කියන්නේ වෙන එකක් ගමු. එතකොට මේ වාහන තිබ්බොත් නේ හැප්පෙන්නේ කියන එකට අපේ හිත එන්නේ වාහන නම් හැප්පේ. අන්න ඒ වගේ මේ ආශ්‍රව වාහනේ කියන ඇසට රූපයක් පෙනිලා ඒක වාහනයක් කරලා විඳින දුක් ටික නෙවෙයි. ඇසට රූපයක් පෙන්නලා ඒක වාහනයක් වෙලා විඳින දුක් ටික ඉතින් ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් අම්මා තාත්තා දුව දරුවෝ නිකමට හිතන්න මම මේ නිකමට හිතන්න ඔය ඇත්තොන්ට ලොකු අලාභාණයක් සිද්ධ වුණොත් ඔය ඇත්ත කොහොමද අඩයිද කියලා. ඔය ඇත්තන්ගේ ළමෙක් මලොත් අම්මා තාත්තා මලොත් ස්වාමි පුරුෂයා මලොත් යනකොට ගෙවල් දොරවල් බීමට ප්ලැට් වෙලා තිබුණොත් ඉතින් මේවා අහනකොටත් ඇඟ හිරි වැටෙනවා මේ. ඉතින් ඒ වුණාට කරන්න දෙයක් නැහැ. ඇත්ත නොදැක්කොත් ඒ ටික විඳින්නට වෙනවා. ඉතින් මේ හිතින් කරන ඉතින් ඇති කරගත්ත ඒ නම් දීම අපි නම් දීම කියලා කියන්නේ මොකක් හරි පරණ එකක් මේවට එල්ලනවා. වස්තුත්වයක් එල්ලනවා. එල්ලුවාට පස්සේ මේවා ආශ්‍රව විදිහට පරණ හුරුවක් විදිහට වෙන්නේ. එල්ලුවට පස්සේ ඉතින් අපිට පේන්නේ එතන තියෙන සංඥා ස්වභාවය. අපිට පේන්නේ එතන තියෙන ඒ මිරූ ස්වභාවය අපිට පේනවා ඒ වෙනුවට අපේ පරණ කෙලෙසි. පරණ ආශ්‍රවි. පරණයකට වඩා යම් වෙනස්කමක් තිබ්බනම් ඊට පස්සේ ඒක මතක තියාගන්නවා අනිත් පැත්තට. දැන් මේ වටාපත මම මෙහෙම කරලා පෙන්නනවා මේක මේ විදිහට මතක ඉන්නවා පහත් කළාම පහත් කළා කියලා මතක ඉන්නවා. දැන් මම වටාපතට මොකද්ද කළේ කියලා කල්පනා කරලා බලන්න ඕගොල්ලන්ට මතක් වී කලින් වටාපත ඉස්සුවා දැන් පහත් කළා කියලා. දැන් මේ විදිහට ඔය ඇත්ත සංසාරේ කී දහහක් කුණු ගොඩවල් ගොඩ ගහගෙන ඇද්ද? නිකබට හිතලා බලන්න ඔය පාරක තොටක යද්දී ටවුමක ඇවිදගෙන යද්දී තිබිච්ච ජරා ගොඩක් වමනේ ගොඩක් එහෙම මතක නැද්ද කියලා? ටොපි කොල්ල කඩදාසි කාණු වාහන ඔක්කොම මතකයි. මොකටද මතක තියාගත්තේ කියලා කල්පනා කරලා බලන්න අපිට වැඩක් නැහැනේ අසුචි කොටවල මතක තියාගන්න. ඒ වුණාට අපිට පින්වත්නි මේ බීරෙන්නට බෑ. ඔය ඇත්තන්ට කල්පනා කරලා බලන්න පුළුවන් දෙන් අහක දාපු ටොපි කොලයක්වත් අපි අතහැරලා නැහැ නේද කියලා. මොන තරම් උත්සාහයක් අරගෙන ඇද්ද තමුන්ගේ ජීවිතේ බේරගන්න. නන්දි රාග සහගතා తත්‍ර తත්‍රාබී නන්දනී තමුන්ගේ ජීවිතේ බේරගන්න මොනතරම් උත්සාහයක් අරගෙන ඇද්ද මේ අහක දාන ටොපි කොලේපවා මතක තියාගෙන නිකන් ඉන්නකොට මතක් කරන්න පුළුවන් මම බස් වෝල්ට් එකේ ඉඳද්දි මිනිස්සෙක් හිටියා නේ මිනිස්සයා ස්වීප් එකේ මොන මොන හරි හිතේ හිතේ ඉන්නවා ඒක අඩුමතරමේදී මේ විලාවේ හරි පහළ වුණේ සිටවිල්ලක්කේ කියලා කිසිම හැඟීමක් දැනීමක් නැහැ ඊට පස්සේ ගෙවල් දුරවල්ලාදී සිහිවිරන මේ ගෙවල් දුරවල් අනිත්‍ය දුක්ඛ අනාත්මයි කියලා. ඉතික්කේ ගගහ භාවනා කරන්න පටන් ගන්නවා. ආශ්‍රවයක් මත පිහිටවාගෙන ආශ්‍රවය අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්න පටන් ගන්නවා. ඉතින් භාවනා කරන මිනිහත් එකයි නොකරන මිනිහත් එකයි ඉතින් අර නොකරන මිනිහට වඩා මොන හරි කරන මිනිහ හොඳයි. නමුත් ධර්මයේ පැත්තෙන් බැලුවට පස්සේ දෙන්නම එකම බෝට්ටුවේ තමයි. ඒ ප්‍රශ්නේ විසඳෙන විදිහකට නෙමෙයි කරලා තියෙන්නේ. මේ අර ලේනා මේ මොකද්ද මේ වලිගෙන් මොහොත හින්දා වගේ වැඩ වෙන්නේ. කරන්න බෑ. කරන්න බෑ. ඒක හින්දා මේ අපිට ඇත්තක් නැත්තක් දකින්න මට්ටමකට මනසක් අරගන්නට වෙනවා. ඇත්තක් නැත්තක් දකින්න මට්ටමකට මනසක් අරගන්න නම් ඒකට ගොඩක් පින්වත්ටි අපි මේ නුවණ පාවිච්චි කරන්න ඕන ඒ අහපු දේ මතක තියාගන්න. ඒ කියන්නේ ඒ ශිල්පය සුතමේ ඥානයේ වශයෙන් ඔයත්තන්ට ඉන්නත් ඕන. ඔයත්තු භාවනා කරලා සිහිය පීඨවල ඔයත්තු ඒකේ තියෙන දෝෂය ටික ටික අල්ල ගන්නට ඕන. එක පාරටම භාවනා මාර්ගය කිව්වාය කියලා කරන්නේ නැහැ බින්වත්. කරන්නේ නැති හේතුව තමයි සැකයිනේ. අපිට සැකයි ඒ නිසා මේ තියෙන අනුකුබ්බ සික්කා අනුකුබ්බ ප්‍රතිපදා මුල ඉඳලා මේ තර්කානුකූලව සුද්ධ කරගෙන සුද්ධ කරගෙන සුද්ධ කරගෙන ටික ටික ටික ටික යනකොට tamunට පේන්න පටන් ගන්න මේ tamun කරන වැරදි ටික ධර්මයේම නෙමෙයි එකපාරටම පේන්න පටන් ගන්න. ධර්මයේ කියලා මම මෙතන අදහස් කළේ දුකින් මිදීම. ධර්මයේ තියෙන වචන වලින් කිව්වොත් ඔය ඇත්තන්ට එන්න එන්න සුද්ධ වෙන්නේ මේ පටිච්ච සමුප්පාදාංග. ඔය ඇත්ත දැනගත්තත් නැතත් ඔය දැනට පහළ වෙන්නේ පටිච්චසමුප්පාදාංග මිසක් වෙන මොකවත් එහෙම නෙමෙයි. ඉතින් බින්දුවක්වත් ඒ බව දැනනවද කියලා බලන්න. බින්දු මාත්‍රයක් දැනනවද ඒ බව. මොකක්වත් දැනෙන්නේ මම ඉඳගෙන ඉන්නවා කියන එක නම් තේරෙනවා. ඉතින් ඒ බලන්න ඉතින් හොඳම දෝෂ දැන් ඔයගොල්ලන්ට නිකන් හිතුවොත් තේරෙන්නේ නැති මේ ඇත්තක් වැහෙනවා නම් දැනට පොඩි ළමයෙකුට තේරෙන්න ඕන මේ මම ඉඳගෙන ඉන්නවා කියන එකෙන් වෙන ඇත්තක් වෙන්නේද? ඉතින් අපිට මම ඉඳගෙන ඉඳි මෙතන මම කියලා නෑ කියපු ගම ඊට පස්සේ මේ ස්පනා අපිට පේන්න තියෙන මේ ආත්ම ආත්මය ප්‍රතික්ෂේප කරලා වෙන මේ උච්ඡේද දික්තියකටපත් වෙනවා. උච්චේත දිට්ඨියකටපත් වෙලා ශූන්‍යත්වයකට හිත දාගෙන මාර්ගඵල ලැබුවාය කියලා කියනවා. ඉතින් මේ දිට්ටි, ඒ දිට්ටි පැත්ත. ඉතින් අපි සාමාන්‍යයෙන් කරන්නට ඕන යෝනිසෝ මනසිකාරයේ පැවැත්ම වශයෙන් මෙනෙහි කළ යුතු ධර්ම සහ නොමෙනෙහි කළ යුතු ධර්ම හඳුනා ගැනීමක් කරන්නටත් ඕන. ඒ සඳහා අපිට අවශ්‍ය වෙනවා ආපසු හැරි බෙලිල්ලා. ඒකට පාලියේ කියනවා ප්‍රත්‍යවීක්ෂණ. ආපසු හැරිලා බලන ඔය භික්ෂුන් වහන්සේලාත් කරනවා ඔය ඔයත් දන්නවා මොකක්ද ඒකට කියන්නේ සිව්පස ප්‍රත්‍යවීක්ෂාව මේ ආහාරය මේ මේ කරුණ සඳහාය මේ මේ කරුණ සඳහා නෙමෙයි. මේ චීවර මේ මේ කරුණ සඳහාය මේ මේ කරුණ සඳහා නෙමෙයි. යනාදී වශයෙන් ආපසු හැරිලා බැලිල්ලක් මෙතන තියෙනවා. ඔයත්තන්ටත් යෝනිසෝ මනසිකාරේ වඩන්ඩ නම් ආපසු හැරිලා බලලා ඒ ගිවන් කරපු මාර්ගය ගැන දැනුමක් ඇති උනේ නැත්නම් ආපහු අර උඩට උස්සපු රොකට් එක බිමට බානවා වගේ වැඩ සිද්ධ වෙනවා. ඉතින් ආපහු හැරිලා බලන්නේ ආපහු අර කුණු ගොඩටම දබක් ගාලා දගෙන වැටෙනවා. එහෙනම් මුලින්ම කරන්න ඕනේ අසූචි වලින් ගොඩ ආවනම් ඒ මිනිස්සයා ආපහු මේ ලී ලෝකෙ දිහත් බලලා අසූචි වල දිහත් බලලා තීර්ණයකට එන්න ඕන තුලීත්වා පදහති මං ආපහු මේ වලටම පණිනවද නැත්නම් අර පිරිසිදු ලෝකෙ වාසය කරනවද කියලා අර පිටිපස්ස හැරිලා බැලුවොත් එහෙම මිනිස්සෙකුට මේක පේන්නේ එහෙම නැත්නම් අපොයි මේ මොකදුනේ කියලා මට තියෙන හොඳම ආරක්ෂා ස්ථානේ මේක තමයි කියලා ආපවර වෙසිකිලි වලට පයි ඒ නිසා අර පිටිපස්සට හැරිලා බලන ගතිය. ආවි කොහෙන්ද? තේරන භාෂාවෙන් කියනවනම් ආ ගමන් මගදී හැරිලා බලන ගතිය. එතකොට තමයි මේක සුද්ධ වෙන්නේ. නැත්නම් සැකයි. නැත්නම් සැකයි. මොකද අපි සැක කරන්න එපා කිව්වට සැක කරන්න එපා කියලා උපදෙස් දුන්නට අපිට ඇත්තක් පේන්නේ නැහැ. සැක කරනවාමයි. ඒකේ ආයි දෙකක් නැහැ. ඒ නිසා කරන්නට තියෙන්නේ යම් ගමන් මාර්ගයක ගමන් කරලා ආපහු හැරිලා බලන්න. දැන් අපි උදාහරණයකට ගත්තොත් ඒකේ බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා සිංහී සහ බල්ලින්ගේ ඒපමාවකින් බල්ලෙකුට ගලක් ගෙහුවොත් බල්ලා ගලහපා කනවා. සිංහීකුට ගලක් ගෙහුවොත් සිංහා කරන්නේ ආප් තැන බලනවා. ආපු තැන බලලා ඒ ඒ තැනට ගිහිල්ලා ඒ අදාළ පුද්ගලයාත් එක්ක පුද්ගලයාව විනාශ කළා දාන. නැතුව අර ගහපු ගල බදාගෙන හපාගෙන කාගෙන කාගෙන යන්නේ. එහෙම උණු සිංහෙක් නෙමෙයි ඌ බල්ලෙක්. එතකොට යෝගාවචරියොත් බලු සිංහයෝ වගේ වෙනවා ඇහැට රූපයක් පේනකොට මේක වාහනේ කියන තැනින් නැවතුන. නමුත් ඒක තේරෙන්නේ නැති බව නම් ඇත්තයි. කනට ශබ්දයක් ඇහෙනකොට මේ ඇහින්නේ ෆෑන් එකේ කියන තැනකට එනකොට අපිට වෙන්න ඕන හදිය වෙලා ඉවරයි. අය අමුතුවෙන් ලෝකෙ දුක් උපදින්න දෙයක් නැහැ. අනාගතයට වෙන්න ඕන සියලුම දුක් වලට අවශ්‍ය කරන මූලික සුදුසුකම් සම්පූර්ණ කරලා ඉවරයි. එතකොට මුලින්ම අපි කායානුපස්සනා කියලා සාමාන්‍යයෙන් ඒ රූප අනුව බැලීමක් කරනවා මං කෙටි යම් යම් පැහැදිලි කිරීමක් කරන්නම් අදහසක් ගන්න මේ කය කයානු බලන කායේ කායानुපස්සී කායානුපස්සී කය අනුව බලන බලමින් වාසය කරන අනුපස්සී නැවත නැවත බලන කය අනුව බලනවා කිව්වහම පින්වත්නි මේ කය යම්සේද එසේ බලනවා කියලා එකක් තියෙනවා යථාටිතං යථාපනිතං මේ කය පිහිටලා තියෙන, ඊතෙන්පත් වෙලා තියෙන, ඒ විදි විදි වලට ඒ ඉරියව් වශයෙන් ආදී බලනවා එහෙම සතිය දියුණු කරගෙන ඇවිල්ලා අන්තිමට කෙනෙක් නම් මේ කයි කොටස් 32 නම් ප්‍රකට කොටස් 32කට දාලා බලනවා තවත් බැලුවොත් ඒ කොටසුත් කොටස් වලත් තියෙනවා මේ පොදු හරයක් ඒ තමයි ධාතු ඒ තමයි ධාතු ඊට පස්සේ ධාතු වලට දාලා බලනවා ධාතු වලට දාලා බලනකොට එයාට විනිශ්චයක් එනවා අජත්තං වා කායේ කායානුපස්සී විහෙරති මේ ආධ්‍යාත්මේ එහෙමත් නැත්නම් මගේ කියලා මේ කොටු කරගත්ත සීමාව ධාතුයේ කියලා ඊට පස්සේ බහිද්දාව ඒ මිනිස්යාට ලුණු මිරිසක් හදාගෙන කන්න තරම් මොලයක් තියෙනවා නම් ඒ මිනිස්සයා මේ බාහිරටත් හිත දාලා බලනවා දැන් මගේ ඇඟ හැදිලා තියෙන්නේ පටවියාපෝ තේජෝ වායෝ වලින් නම් මේ අනිත් එකාව රත්තරන් වලින් රිදී වලින් හැදිලා නෑනේ මේ මේ අනිත් ලෝකේ රත්තරන් රිදී වලින් හැදිලා නෑනේ මේ මුළු ලෝ මේ බාහිරට හිත දාලා බලනවා බාහිරට හිත දාලා බැලුවට පස්සේ ඒ බාහිර ලෝකයක් ප්‍රකට වෙන්නේ ධාතුයේ කියන තැනකින්. බාහිර ලෝකෙත් ප්‍රකට වෙන්නේ ධාතුයේ කියන තැනකින් ගිවල් දොරවල් යාන වාහනේ කියන තැනකින් එහෙම නෙමෙයි. මේ මේ කියන කතාව තේරුම් ගන්න උත්සාහ කරද්ද ඒක මේ tamunගේ කය විනිශ්චය කරගත් tamunගේ කය විනිශ්චය කරගත්තායින් පස්සේ මේ බාහිර ස්වභාවයට ඒ තමුන් ඇති කරගත්ත විනිශ්චය මේ තමුන්ගේ කය සතර මහා ධාතුවෙන් හැදුනා. එතකොට බාහිර කියලා දැම්මට පස්සේ බාහිරය වශයෙන් තහුවෙන්නේ සතර මහා ධාතුවක් මිසක් වෙන දෙයක් එහෙම නෙමෙයි. එතකොට තමුන්ගේ කයේ ධාතුව යම්සේද බාහිර ඉසීමයි. කියන තැනකට එනවා. මෙන්න මෙතන නුවණක් පොඩි නෝ කියන්නේ අපි මේ යම් කිසි නුවණක් මතුවෙන්න හොඳ තැන. මොකද එහෙම හරියට බැලුවයින් පස්සේ තවත් තව දුරටත් බැලුවොත් අජ්‍යත් බහිද්දාවා කායකාන් පස්සේ විහෙරති කියලා ඇතුළතයි බාහිරයි දෙකම එකට බලනෝද ඊට පස්සේ සීමා මායින්නේ දැන් අපි වතුර එකකට බැස්සායින් පස්සේ මුළු වතුර ස්වභාවයෙන්ම අපිවත් ගිහිල්ලා තියෙනවා. ඒක හොයන්න බෑනේ මුළු මේ හරියට අපි හිතමුකෝ මහා මුහුද පතුලට බැස්සා කියලා. මහා මුහුද පතුලට බැස්සට පස්සේ ඒ බැලු බැලු වෙත මහා ජල සාගරේ. ඒ වගේ තමයි මේ ආධ්‍යාත්මයේ වශයෙන් ඒ තියෙන රූපයි බාහිර තියෙන රූපයි දෙක එකට බැලුවට පස්සේ රූප සාගරේ වැට නැහැ. මේ රූපය කියන්නේ හරියට මේ සාගරයක් වගේ. ඇසට රූප සාගරයක්, කනට ශබ්ද සාගරයක්. ඒ විදිහට. එතකොට ඒ රූපේ තියෙන ලක්ෂණ දෙකක් මම ඔයත්තන්ට කියන්නම්. එකක් තමයි මේ රූපයට කවදාවත් පඨවි ධාතුවට බින්වත්නි වර්ණයක් නැහැ. පඨවි ධාතුවට කවදාවත් හැඩයකුත් නැහැ. පටවි ධාතුව පේන්නෙත් නැහැ. වර්ණයක් නැහැ, හැඩයක් නැහැ, පටවි ධාතුව පේන්නෙත් නැහැ. පටවි ධාතුව ඇහිල්ලා කෙලෙසේකුත් නෙමෙයි. පටවි ධාතුව ඇහිල්ලා ආශ්‍රවීකුත් නෙමෙයි. පටවි ධාතුව ඇවිල්ලා නීවරණ ධර්මත් නෙමෙයි. මේ ඒව නිකම් මේ අහිංසක රූප ගණයට දාලා බලන්න. මේ පටවි ධාතුව අම්මා තාත්තත් නෙමෙයි. යාන වාහනත් නෙමෙයි. ඔය විදිහට ටික ටික ඒකට කියනවා ඒ ධාතුයේ දක්ෂ වෙනවා කියලා. නිකම්ම නිකම් මේ කයටද භාවනා කරන්න අවශ්‍ය වෙන්නේ නැහනේ. මේ කය සතර මහා ධාතුන් හැදුනා කිව්වහම ඕන මිනිස්සුන්ට තේරෙනවනේ. අහුවෙන්නේ නැත්තේ ආපෝ ධාතුව විතරයි ආපෝ ධාතුව ටික කාලයක් යනකොට මේ ඇදින ලක්ෂණ වලින් නමන ඒ නැමින ලක්ෂණ වලින් මේක රබර් වගේ ඇදී ඇදී තියෙන ස්වභාවයක් වෙනවා ඊට පස්සේ මේ ආබන්ධන ලක්ෂණය එකට බැඳලා තියෙන ස්වභාවය අහුවෙන්නේ. ඒකට මහලකට පහන්සි වෙන්න දෙයක් නැහැ. මේකයි සතර මහා ධාතුන්ගේ හේතුණයි කියලා කියනවා. නමුත් මේ ධාත්වීය ලක්ෂණ ටික හඳුනගෙන ධාතුව එසේනම් මේ මොනවාද කියන තැනකට එනවනේ. ධාතුවේ ලක්ෂණ ඒ වගේ නම් මේ ඇහැට කනට පේන මේ මොනවද මේ කියන තැනකට එනවා. එහෙම තැනකට ආවායින් පස්සේ වර්ණය ඒකාන්තයෙන්ම අපි කියන්නේ උපාදාය රූපයක් කියලා. එතකොට මේ පටවි ධාතුවට අමතරව යම් රූපයක් තියෙනවා ඒ රූප තමයි වර්ණ. ගන්ධ, රස, ඒ දේව. එතකොට ඒ උපාදාය රූප. ඊට අමතරව තවත් මොන හරි තියෙනවා මේ ලෝකෙන් ටික ටික ටික ටික අහුවෙන එක තමයි සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ඒ ප්‍රසාද රූපේ කියලා සියුම් තියෙනවා මේ උපයා. ඉතින් මේ ධර්මත් අහුවෙන්න පටන් ගන්නවා. ඒ විදිහට මේ ඒවා මතුවෙන්න දැන් බලන්න ඒ ධර්ම වුණත් මතුවෙන්න මග උනේ ඔය ඇත්තු නිකම්ම මේ සතර මහා ධාතු බලබල හිටියොත් ඔය දේ වෙයිද කියලා බලන්න. බුදුහාමුදුර උපදේශක් දුන්නනේ. තමුන්ගේ කයත් බලන්න. ඊට පස්සේ බාහිරින් බලන්න. තමුන්ගේ කයයි බාහිරින් දෙකම එකට එකතු කරලා බලන්න. ඊට පස්සේ ටික ටික ඊට අමතරව තියෙන කොටස් ටික පේන්න පටන් ගන්නවා. දැන් භාවනා වශයෙන් ඒ විදිහට අපිට පුළුවන් යම් කිසි මේ ආශ්‍රව ධර්මයක් තියෙන තමුංගාව මිසක් මේ බාහිරි නෙමෙයි කියන එකට පොඩි ගමන් මාර්ගයක් ඇති කරගන්න. සමහරු දැන් මේ අජ්ජත් බහිද්දා වගේ ભેද බලන්නේ නැතුව මේ තමුන්ගේ කය විතරක්ම බලාගෙන යනවා. කය විතරක්ම බලාගෙන යනවා. හැබැයි ඒකේ යම් දෝෂ තියෙන්න පුළුවන් කියලා මට හිතෙනවා. මොකද හේතුව ඒ සමහරු කියන මේ කය කුඩු වෙනවා, කෑලි කෑලි කැඩි කැඩි කැඩි කැඩි යනවා. ඊට පස්සේ දුහුවිලි බවටපත් වෙනවා. මේව ඇවිල්ලා මේ උදයබ්බ ඥානය කියලා. ඒ වේ චූටි චූටි වේදනාවල් තියෙනවා. මම දන්නේ මට නම් මේව පට්ටපල් බොරු. මොකද ඔය රූප කලාප කතන්දරය මේ කය කුඩුපට්ටම් වෙන බවත් හැබැයි. මේ කය කුඩුපට්ටම් වෙලා තනිකර රූප කලාප මට්ටමකටපත් වෙන බවත් හැබැයි. ඉතින් ඒක සම්පූර්ණයෙන් අතුරුදහන් වෙලා ගිහිල්ලා හිස් අහසකුත් මත වෙනවනේ. එතකොට කියන්නේ නිවන් දැක්කා කියලාද? එතකොට රූපේ ඉක්මුවා කියලාද කියන්න වෙන්නේ එතකොට? බලන්න මේ මේ මමයා හෙල්ලිලාවක් තියනවද කියලා. ඔයත්තන්ගේ රාගේ කිස් ගහක් අඩු වුණාද? ඔයත්තන්ගේ මෝහේ කිස් ගහක්වත් අඩු වුණාද? ඈ ඔයත්තන්ගේ ආත්ම දිට්ඨිය කිස් ගහක්වත් අඩු වුණාද මේ කායේ තියෙන මේ ඔය කැඩි කැඩි බිනි බිනි යන්නේ ඔය බැලුවා කියලා. ඒව නරකයි කියනව නෙමෙයි. නරකයි කියනව නෙමෙයි බලන බැලිල්ලෙන් තමයි ගඳ ගැසෙන්නේ. බලන බැලිල්ලෙන් ගඳ ගැසීමක් තියෙනවා. සමහරු ඒ කියන්නේ සමහරු කියන්නේ මේ ඒ කිසිම දෙයක ඒ නිමිත්තකට අහු වෙලා අපි නිමිත්තට ඒ කියන්නේ ඒ රූප නිමිත්තක් හෝ වේවා ඒ ඒ ඒ ස්වභාවවලට අහු වෙලා ඒ වායේ යම් යම් ස්වභාවවත් බලබල ගියා කියලා මේ සක්කාය දිට්ඨියට මේ ආත්ම දිට්ඨියට කිසිම හානියක් වෙන්නේ ඉදිරියෙන් මෙවෙන ඕනෑම දර්ශනයකට පිටිපස්ස කෙනා බොහොම ලෑස්ති වෙලා ආරාධිත මුත්තා වාගේ එයා ලස්සනට පිළිගන්නවා. ඉතින් අපි බාහිරින් මොනවා හරි දර්ශනයක් බලලා කියනවා දැන් නම් භාවනා දියුනේ රහත් වෙලාද දන්නේ නැහැ කියලා. කිසිම කෙලෙසයක් හෙල්ලිලාවක් නැහැ. ඒ ඒ පැත්ත ඉතින් අර අපි සම්මර්ෂණය කරලා බලන්න ඕන ගමන් මාර්ගයේ අපි මේ ඒ රූප ධාතු රූප ස්වභාවයට හිත ගත්තායින් පස්සේ ඇත්තටම බලන්න දෙයක් නැහැ. ඒ පුද්ගලයාටම පේනව මෙච්චර කල් පාවිච්චි කරපු ලෝකයේ මනසය කියලා. ඒක රූපාවචර මට්ටමක් විපස්සනා භාවනා වශයෙන් බලද්දී. ඒ කියන්නේ මේ සමත හිම නෙමේ කෘත්‍ය වශයෙන් සමානයි. ඒ කියන්නේ දැන් අපි මුලින් ඉඳලා බැලුවොත් කෙනෙක් කාම මිත්‍යාචාරයෙන් වළකින ඊට පස්සේ සිල් ගන්න එනවා කියලා කියන්නේ ඒ වස්තුකාමයන් తాවකාලිකව අත්හැරලා දානවා. ඊට පස්සේ ඇහිල්ලා දැන් භාවනා කරන් ඉඳ ගන්න. ඊට පස්සේ තොර තෝංචියක් නැතුව මතක් වෙන්න පටන් ගන්නවා නෝන මතක් වෙනවා මහත්තයා මතක් වෙනවා ළමයි මතක් වෙනවා ගෙවල් මතක් වෙනවා දෙන්න වට පිටාව මතක් වෙනවා කහිනව එහෙනවා අරෝමෙව කෙරවලක් නැහැ ඊට පස්සේ ඒක. ඒක සංසුන් කරගෙන සංසුන් කරගන්න අපි කියනවා ලේසියට මේ මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන එකට පොඩ්ඩක් හිත ගන්න තියෙන්නේ. එහෙම ගත්තට පස්සේ ආනාපාන සතිය මතු වුණොත් මුළු කයම අමතක කරලා ඒ ආනාපාන සතිය මේ උඩට ගන්න එකේ පල්ලෙහාට දාන එකේ ඒකත් එක්ක ඉන්න tie කියලා කියනවා. දැන් බලන්න මේ පිළිවෙලින් ගෙවාගෙන ගෙවාගෙන ගෙවාගෙන ඇහිලා දැන් අපි මේ රූපය අරගත්ත යන්තම් මේ කාමයෙන් ඈත් වෙන්න එහෙම ටික කාලයක් කරගෙන යනකොට පොඩි හිස් පහසුවක් ඇති වෙනවා මේ රූප ලෝකේ. රූප ලෝකේ කියලා කියන්නේ අපි විපස්සනා පැත්තෙන් කතා කරමු මේ ධාතු විනිශ්චය කරගෙන බාහිරටත් ධාතුව දාලා ඇතුළතයි පිටතයි දෙකම එකට බැලුවට පස්සේ තමුන්ගේ කොටසක් හොයාගන්න හම්බ වෙන්නේ ආන් එතෙන්දී අපි එතෙන්දී කියමු ආන් එතෙන්දී කෙනෙකුට මේ ඇහෙන මේ පෙනෙන රූපය මේ ඇහෙන ශබ්ද මේ දැනෙන ගන්ධ මේ රස මේ ස්පර්ශ ආදී මේ මනෝමය පැත්තකින් අහුවෙන්න පටන් ගන්නවා. මෙච්චර කල් මේව බාහිරින් දැක්කේ. දැන් පේන්නේ හිත ඇතුලේ. පින්වත්නි ඔන්න ඔතෙන්දී මේ මිනිස්සයා තීරණයකට එනවා කාම ලෝකේ කියන්නේ මෙන්න මෙච්චරයි. තන්නේ කර සිටිවිල්ලක් පමණයි. මේ පරිහරණය කරන මේ ලෝකය ඔයත් හිනාවේ මේක සිටිවිල්ලක් කිව්වම ඇත්තට මේක විතර්කයක් පමණයි. සිතේ හටගත්ත එක්තරා සිටිවිලි ස්වභාවයක් පමණ හැබැයි අර ළිඳේ ඉන්න කාට ලිං වටේ රෙන්න වෙන මොකුත් පේන්නේ නැහැ කියනවා කාමයේ ඉන්න කාට කාමයේ රෙන්න වෙන මොකුත් පේන්නේ නැහැ. ඒකට අර විදිහට ටික ටික ටික ටික මහන්සි වෙවි කාමෙන් ඈත් වෙලා ඒකි වාසය කරනවත් නෙමෙයි ආපහු හැරිලා බලනවා එතකොට ෆෑන් එක සද්දයක් එනකොට හොඳටම දන්නවා බාහිරේ තියෙන සතර මහා ධාතුවක් සතර මහා ධාතුව නිසා උපන්න රූප මිසක් ෆෑන් නෑ කියලා එතකොට මේ ෆෑන් එක කියන එක අහුවෙන්නේ මනසෙන් එතකොට ඒක දැන් සිතවිල්ලක් වෙලා. මේක සමහරුන්ට තේරෙනවා ඇති, සමහරුන්ට තේරෙන්නේ නැතුව ඇති. ඉතින් බලන්න අපි දැන් මේ පරිහරණය කරලා තියෙන මනෝමය මට්ටම කාම ලෝකෙක ඉන්නවා කියලා අපි දැන් නොදැනුවත් පරිහරණය වෙන්නේ මනස. මොකද දැන් මෙතෙන්ට සතෙක්ව අරගෙන ඇහිල්ලා නැත්නම් ගෝත්‍රී කරගෙන ඇහිල්ලා මේ කරකෙන්නේ මොකද්ද කියලා ඇහුවොත් ඔයත් හිතනවාද ඌ කියාවි කියලා මේක ෆෑන් එකක් කියලා. සමහර විට මේක දෙකලා බය වෙලා කෑ ගහන්න පටන් ගන්නවා. මොකද මේ මිනිස්සු දන්නේ නැහැ. පත්‍ර කොළ කෑල්ලක තිබුණා ඇමසන් ඒ අනාන්තරේ හිටපු මිනිස්සේ හෙලිකොප්ටරයකට විද්දා. <laughs> දුන්නකේ විදලා. මේ මිනිස්සයා දන්නේ නැහැ මේක හෙලිකොප්ටර් එකක් කියලා. මේ මිනිස්සේ දන්න මොකක් හරි මහා දරුණු සතෙක්. ව කොහොමද නිමදා ගන්න ඕන කියලා විදිනවා. ඒක බලන්නේ තමා තමා වශයෙන් මේ මොනවාදෝ බොරු වගේ අපිට ඉස්කෝලවල කියලා දීලා ගුරුවරු අනුකම්පාවෙන් කියලා දෙන්නේ ඒ උනාට භාවනා කරන්න ගියහම මේ විස බීජ ඔක්කොම ටික වැහැලා තියෙන්නේ බාහිරේ. අපි දාගත්ත ටිකක් තියෙන්නේ. එහෙනම් මේ ෆෑන් එකක් කියන එකක් මේ ධාතුවට දාලා බාහිරයටත් දාලා බලනකොට ෆෑන් එක विद्यमान වෙන්නේ මනසින් නම් එතකොට බලන්න ඒ මිනිස්යාට එන්න එන්න කැමැත්තක් පහළ වෙයිද බාහිරින් ෆෑන් එකක් හොයන්න යන්න. ඒ මිනිසයා එන්න එන්න මේ ලෝකෙට ඇඟිල්ල දික් කරන්නේද? එයි ඔයා මම භාවනා කරනකොට කැසේ. එයි වාහනේ ශබ්ද කළේ. එයි හයියෙන් දොර වැහුවේ. ඈ මොකද මෙච්චර මේ කුරුල්ල කෑ ගහන්නේ මුන්ට මොකද වෙලා තියෙන්නේ? මේ ලෝකෙට බණින ගතිය මොකක්වත් වෙන්නේ මොකද දැන් දෝෂෙ තියෙන්නේ හිතේනේ. දැන් මේ ෆෑන් එකේ සද්දේ හරි කරදරයි බණ කියන්න බෑ බණ පැටලෙනවා කියලා මට දැන් කියන්න පුළුවන්ද මේක මට මනසින් පෙවුනොත් දැන් මම කොහොමද එළිය ෆෑන් එකකට බනින්නේ එළිය ෆෑන් එකකට බනින්න බෑ ෆෑන් එක හදාගෙන ඒක ඇතුලේ තැම්පත් කරගෙන ඉන්නේ මම එතකොට භාවනා කරන්න ගියා කියලා සද්දබද්ද තිබුණාය අරව මෙව තිබුණාය කියලා කවදක්වත් චෝදනා මුකුත් වෙන්නේ නැහැ නමුත් ඔය ස්වභාවල් ඔක්කොම අමතක වෙලා නැවතත් අර සිවිලිමේ ෆෑන් එකක් අරගෙනවා කියන තැනට එනකොට ඒ මනුස්සයාට ආයි නුවණ එනවා මේ මොන බොරුවක්ද මේ මොන බොරුවක්ද මේ මොන මායාවක්ද මේ කියලා. ඒ කලින් හිතේ තිබ්බේ. දැන් ඔන්න එළියේ තියෙනවා. නිකන් අර අර හාමුදුර කෙනෙක් ඉදිපස්සෙන්ගෙන ගේනු කෙනා වගේ. ඒ හාමුදුර කෙනෙක් කරපු එක්තරා පාවක් නිසා පිටිපස්සෙන් ගෑනු කෙනෙක් කිනවා. ඒ ඇත්ත ගෑනු කෙනෙක් නෙමෙයි. ඒ කර්මයෙන් හැදිච්ච ගෑනු කෙනෙක් ඉතින් මිනිස්සු පින්දපාතේ දෙන්නෙත් නැහැ. ඉතින් රජුරවන්ට ආරංචි වුණා මේ හාමුදුරුව ප්‍රසිද්ධිය ගෑනු කෙනෙක් තියන් ඉන්නවා කියලා රජුරෝ ඇවිල්ලා කරපෙඩි බැලුවා. රජුරෝ ඇහිල්ලා රජුරෝ හැංගිලා බලන් හිටියා ගෑනු කෙනා කුටි ඇතුළට ගියා. ස්වාමීන් වහන්සේ කුටි බලන්න ඕනකෝ කුටි බලනකොට ගෑනු කෙනා නෑ කුටි. ඊට පස්සේ ගෑනු කෙනා එළියේ ඉන්නවා. එළියට ඇහිල්ලා බලනකොට ගෑනු කෙනා එළියෙත් නෑ. ඊට පස්සේ කුටි ඇතුලේ ඉන්නවා. ඉතින් ආන් ඒ වගේ මේ අපි පරිහරණය කරනදී ඔයාගෙන ගියහට එතන ඇත්තනේ වෙන තැනක තියෙනවා වගේ පේනවා. වෙන තැනක තියෙනවා වගේ පේනකොට ඒක හොයාගෙන යන්න කලින් මොහොතක් පිටිපස්සට හැරිලා බලන්න එපෑ. අර හොයාගෙන ගිය දෙයට මොකද වුනේ මේ පේන්නේ නම් මායාවක් නේ කියලා. අර මුවාට අර තිරිසංගත සතාට මොළේ නැති හින්දානේ අර මිරිඟුව තියෙන තැනට දුවගෙන ගිහිල්ලා ආපහු එතන වතුර නැති වෙනකොට ආපහු හැරලා බලනකොට හිතපොත් යන වතුර වගේ ආපහු එතින් දුවගෙන යන. ඉතින් ඔය වැඩේමනේ අපිත් කරන්නේ. ඒ අර ධාතුවට දාලා හෝ ඒ කියන්නේ මේක ටික පුරුදු පුහුණු වෙන්න ඕන දෙයක් පින්වත්නි මම හැමෝටම තේරෙවි කියන අදහසින් නෙමෙයි කිව්වේ ඒ කරුණු කාරණා තේරුම් ගන්න පුළුවන් ඇත්තන්ට මේ වෙයි යම් කිසි හෝ ගමන් මාර්ගයක් පැහැදිලි කරගන්න පුළුවන් ඊට පස්සේ ඒ මනෝමය ඒ පැටහෙන ඒ සිටිවිලි සිටිවිල්ල ෆෑන් එකක් නෙමෙයි කියලා අහු වෙනවා. සිටිවිල්ල ෆෑන් එකක් නෙමෙයි නම් සිටිවිල්ල ෆෑන් එකක් විදිහට මෙනෙහි කරන එක හරිද වැරදිද කියලා අදහසක් එනවා. එහෙනම් මානසිකරණීයේ ධම්මේ මානසිකරෝතිය සිටී ෆෑන් එක ඒ ෆෑන් එකේ හෙඩසටහනක් මැවෙනවා නම් ඒක ඒක මේ රූපමය සංඥා ගණයකින් එයා දකින. මේ මනෝමය චිත්‍රයක් මිසක් ඒක ෆෑන් එකක් එහෙම නෙමෙයි. එතකොට එයා මෙනෙහි කළ යුත්තේ දන්නවා. අමනසිකරණීය ධර්මයේ වෙච්ච මේ ෆෑන් කියන එක ඒක ඉවත් කළ යුතුයි කියලා දන්නවා. ඒක ඉවත් නොවුනොත් ඒක දැන් ආශ්‍රවයක් කියනකෝ වැත්තන්න හොඳටම අහුවෙලා තියෙන්න ඕන දැන් පරණ පුරුද්දට මේක ෆෑන් එක කියනවා කියලා. ඒක ඉවත් නොවුනොත් ආපහු මේ සිවිලිමේ කරකෙන ෆෑන් එකක් පෙනෙනවා කියන එක ආයෙ නවත්තන්න බෑ පිටුවා. ආයේ විදිහට පෙනුනොත් රැවටෙනවා කියන එක නවත්තන්නත් බෑ. ෆෑන් එක පිච්චිලා ගියොත් ඊට පස්සේ දුක් විඳින්න වෙනවා අලුතෙන් ෆෑන් එකක් ගේන්න වෙනවා. ඒ විදිහේ ප්‍රශ්න මතුවේ. මේ විදිහට අපි ඔය රූපාවචර මට්ට ඒ රූපාවචර මට්ටමට දාලා කාමාවචර කාමාවචරී ඒ කාමාවචරයේ සිතුවිල්ලක් බවට ඕනනම් අත්දැක ගන්න පුළුවන්. හිතන්න එපා මේ පඨවි ආපෝ තේජෝ වායෝ කිව්වාය කියලා නිකන් සුද්ධ වුණාය කියලා. ඒකත් ප්‍රශ්නයක්. ඒක තියෙන්නේ උසස් පෙළට. උසස් පෙළ පන්ති වල තියෙන යන්න තියෙන පාඩමක් ඒක මේ පඨවි ධාතුව සුද්ධ නැහැ. මොකද මේ පඨවි ධාතුව පඨවි ධාතුවයි කියලා අපිට ඇහිලා කවුරු හරි කිව්වද? තේජෝ ධාතුව අපිට හෙල්ල කිව්වද මම මේ තේජෝ ධාතුව කියලා. එහෙම කිව්වේ නැහැ. අපි තමයි ඒකට නමක් දෙන්නේ. ඒකයි මේ ශරීරයේ තියෙන ධාතු බැලුවා කියලා මම යා හෙල්ලෙන්නේවත් නැත්තේ. එතකොට මේ රූප ලෝකයට සාපේක්ෂව එයා ඒකේ බොහෝම හොඳට ස්ථාවර වෙලා ඉන්නවා. ඒ ඉතින් ධාතු තියෙන්නේ. ඊට පස්සේ ධාතුවත් තවස් වීම කර කර බැලුවට පස්සේ මේ ධාතුවත් බොඳ වෙලා යනවා. මේ කියන්නේ ඒ කියන්නේ සමහරුන්ට කලාප මට්ටම් වලින් අහු වෙනවා. ඒ චූටි චූටි වේදනාත් එක්ක ඒ රූප කලාප මට්ටමක් ඒ එහෙම මේ හිස් ආසක නලිය නලිය තියෙන මේ නිකන් දූවිල්ලක් වගේ අහු වෙලා අහු වෙනවා ඒක. මේ ඊට පස්සේ උග තවත් සියුම් කරලා බැලුවට පස්සේ හරියට අර මේ මේ මේ සබන් පෙන ටිකක් වතුරට දැම්මහම ඒක දිය වෙලා වතුරේ දිය වුණාට පස්සේ ආයි සබම් පෙනක් හොයන්න හම්බෙන්නේ නැහනේ. එහෙම දැන් නම් මොකක් හරි ජලයේ වහා දිය වෙන දෙයක් අපි ගමු අයිස් කැටයක්. අයිස් කැටයක් අරගෙන දානවා වතුරට. දැම්මට පස්සේ අයිස් කැටේ සම්පූර්ණයෙන්ම දිය වෙලා යනවා වතුරේ. දැන් ආය අර අයිස් කැටේ හොයන්න හම්බෙන්නේ නැහනේ වතුරේ. දැන් ඊට පස්සේ ඒක වතුරම තමයි. ඉතින් ඒක අපි කියනවා ටක් ගාලා ඒක මත එනකොට ආ මේ අහසනේ. ඒ ඇති හොඳටම. ඒ ඇති හොඳටම මේක අහසය කියලා කියාගෙන එතන ඒ මමත්වයෙන් ඉතින් අරූපාවචර මට්ටමින් ඔන්න දෙය වෙන්න පටන් ගන්නවා. බුදුහාමුදුර දේශනා කරනවා මහණෙනි කිරි නම් කිරි. ඈ වෙඬරු නම් වෙඬරු. මේ විදිහට අර කිරිවල පරිණාමය පෙන්නනවා කිරි දී කිරි මී කිරි වෙඬරු සප්පි කීකි ඔහම යනවා එතකොට මේ කිරි කියන අවස්ථාවේ දී කිරි කියන අවස්ථාවේදී මී කිරිනේ මී කිරි කියන අවස්ථාවේදී අර වෙඬරුය කියන මට්ටමනේ යනාදී වශයෙන් අපි දැන් මේ වින් වින් කරලා හෝ ඒක ඇතුලේ මේක තියෙනවා කියලා හෝ මේක ඇතුලේ ඒක තියෙනවා කියලා හෝ මොනවා හරි මේ තර්කයක් ගොඩනගාගෙන එන්නම් පරණ එක නැහැ කියලා හෝ මේක අලුත් එකේ කියලා හෝ කොහොම හරි බොරුවක් කියලා අර මැරෙන්න යන මිනිහා ගොඩ ගන්නවා වගේ මේ මමියට කොහොම හරි පණ ගස්සලා මේ බාහිරී ස්ථිර කරලා දෙනවා. ඒකනම් පාවිච්චි කරන්න එපා කවදාවත් විපස්සනා භාවනාවක් කියලා. මොකද මේ විදිහට අනිත් එකට කියලා දුන්න ගමන් ඌවත් වැටෙන්නේ වලේම. ඕක දික්ටි මට්ටමට ගිහිල්ලා මේක සත්‍යය කියලා පළපදියම් වෙච්ච ගමන් මොකද්ද ශූන්‍යතාවයක් ගැන කතා කරනවා නිවන් දෙක්කාය කියලා කියනවා. ඉතින් හරි ප්‍රශ්නයක්. අර එහි මහත්යෙක් ඇහිලා මම කිව්වායි කියලා ඒ මහත්ය සෝවන් වෙලා කියලා භාවනා ශාලාවෙත් ගිහින් කියලා මහා යුද්ධයක් නැතුව එහි ආරන්නේ. ඉතින් මං ඊට පස්සේ නිමල් මහත්තයට කිව්වා මීට පස්සේ සෝවහන් වෙච්ච එහෙනම් මහේ කුටියට එවන්න එපා කියලා. හරි කරදරේ. මේ ඉතින් අර නිකන් මේ සාමාන්‍ය මිනිස්සුත් එක්ක මොන හරි කරගත්ත හැකි මේ අරගොල්ලොත් එක්ක බෑ. ඉතින් මේ එක් හේතුව දිට්ඨිය. හේතුව දිට්ඨිය මේ වර්තමානයේ ඇත්තක් පේන්නේ වර්තමානයේ ඇත්තක් පේන්නේ නැති වෙච්ච ගමන් පින්වත්නි මේ කියන කතාව හොඳට මතක තියාගන්න අපි ඔය group මේ මොනවද කණ්ඩායම් ෆොටෝ වලට ඉන්නේ ඒ කණ්ඩායම් ෆොටෝ වලට හිටියා වගේ ටග් ගාලා ඒ தત્ත්වය හිතේ සනිටුහන් වෙනවා රූප වේදනා සංඥා සංකාර විඥාන මේ පහම හිතේ හිටිනවා මේක හරියට තේරුම් ගත්තොත් ආයි බණ අහන්න ඕනෙත් නැහැ ආයි භාවනා ක්‍රම හොයන්න ඕනෙත් නැහැ හරියට තේරෙනවා මේ පහම හිතේ හිටිනවා හිතේ හිටියට පස්සේ අර පරණ එකේ ගඳ එනකොටම මේ නම විතරක් නෙමෙයි මේ ෆෑන් එක කියන එක මතක් වෙනකොට ෆෑන් එක කියන නම විතරක් නෙමෙයි එන්නේ. ඉවිලි අර ෆෑන් එක දැක්ක මිනිහත් එනවා. ඉවිලි ඒ ෆෑන් එක දකිද්දි තිබ්බ යම් වේදනාවක් තියෙනවා නම් ඒකත් එනවා. මොනව හරි මේ ෆෑන් එක උෂා වෙන්නේ නැති ඉන්දියන්නේ මෙහෙමනේ අරගෙන මොනව මොනව හරි හිතුවනම් ඒ ටිකත් එනවා. යම් චේතනාවක් පහල කළා නම් ඒ ටිකත් එනවා. මේ කයේ ඒ වෙලාවේ යම් හැඩතටහනක් තිබ්බනම් ඒකත් එනවා. අර සංකාර ගොඩේ අපි හිතන්නේ මේ මම කියලා. මම වුණාට පරණ මම තමයි මේ ඉන්නේ. ඒ සිද්ධියට අදාළ පරණ මම. ඔය ලේන කය ගහන එක හෙනවනම් ඔය ඇත්ත කලින් ලේනෙක් කෑ ගහපු සද්දික මම මිසක් ඔය අලුතින් මම එහෙම නෙමෙයි. ඉතින් අපිට ඕක කළු සුදුවත් පේන්නේ ඕක හොයාගන්න බෑ. මොකද නෑ නෑ මේ මමම තමයි. ඉතින් සාමාන්‍ය උදාහරණයක් කිව්වොත් දැන් ඉඳගෙන ඉන්නකොට තේරෙන්නේ මම කියලානේ. ආ පුළුවන් නම් ඕක ඔප්පු කරන්නේ කියලා හිතට කියන්න. මම දැන් ඉඳන් ඉන්නවා කියලා සංඥාව තමයි ඔය හැමෝටම තියෙන්නේ. පුළුවන් නම් ඕක ඔප්පු කරන්න. අතීතේ දාගෙන හිතනවා. බලන්නේ කල්පනා කරන විදිහ මම ඉස්සර හිටියද නැද්ද කොහොමද හිටියේ බුදුහාඳුරු දේශනා කරන වැද්ද බණවල අනන්තවත් අහලා ඇති ඔහොම හිතන්න එපායි කියලා මම ඉස්සර හිටියාද හිටියේ නැද්ද මේක ගමන් මාර්ගෙදිම ඉතින් ඔහොම හිතපු ගමන් එක්කෝ එනවා එක්කෝ හිටියා. ඔව් ඉඳගෙන හිටියේ එක්කෝ නෑ ඇවිද ඇවිද හිටියේ ඉඳගෙන නෙමෙයි එක එක දිට්ටි. ඒ සබ්බාසව සූත්‍රයේ ඒ කොටසට අපිට ඇත්තටම යන්න බැරි වුණා මේ ටික ටික තමයි මේ ඒ කොටසට අපි මේ ඇතුළත් වෙන්න හැදුවේ මේකට අදාළ කොටස් අපි ගිය සතියේ යම් හරියකින් සාකච්ඡා කරගත්තා. මෙතින්ද ඇත්තන්ට මතක තියාගන්න පුළුවන් මේ මමත්වය මේ එහෙම්ම මේ මමත් එක්කම මතකින්දිනවා ඒක ඇතුළේ තැම්පත් වෙනවා තැම්පත් වුණාට පස්සේ ඒ පුද්ගලයාව පණ ගහිලා එනවා පණ ගහිලා ආපු ගමන් ඊට සම්බන්ධ සියලුම දේට පින්වත්ටි පණ එනවා නිකමට කල්පනා කරලා බලන්න ඔයත් සිල් ගන්න එන්න කලින් උදේ ගෙදර කරපු වැඩ දැන් ටක් ගාලා ඔයන්ටන්ට පනාව. ගෙදර තියෙන බඩු මුට්ටුවලටත් පනාව. ඒ හිටපු අනිත් මිනිස්සුන්ටත් පනාව. මේ ඔක්කොටම පණ එනවා අපහු. ඔය විදිහට නම් ඇත්තක් හොයන්නේ කවදාවත් ඇත්තක් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. අහු වෙන්නේ පංච උපාදානස්කන්ධයක් අරමුණු වෙන්නේ. නමුත් අපිට පෙන්ලා තියෙනවා සත්‍යයෝ පුද්ගලයෝ ආත්ම වශයෙන් අපිට මේ ධර්ම පරිහරණය වෙලා තියෙනවා ඒකට හේතුව අපි ඇත්ත දෙක්කේ නැති හින්දා ඔයත්තන්ට මේ කියන දේ සැකනම් ඔයත්තන්ට පුළුවන් අභ්‍යාසයක් විදිහට නිකන් තමුන්ගේ මේ මේ ළඟ ළඟ අතීතේ මම බණ කියන්න පටන් ගන්න කලින් හිටපු විදිහක නිතල බලන්න ටංගාල තමුන්ව මතක් වෙනවා ඕක දැන් මේ වෙලාවේ සිහියෙන් බලන හින්දා තමුන්ග මතක් වෙනවා කියලා අල්ලගත්තා හැකි. සිහිය නැන්න ඒ ඒ හිටියෙත් මමම තමයි. දැන් ඉන්නෙත් මම තමයි. හිත කල්පනා කරන්න බැරිද මං අද බණ ඇහුවා කියලා. හිතට මතක ඉන්නෙත් මේකම තමයි. හිත කල්පනා කරලා බලන්න අද බණ ඇහුවේ නැද්ද කියලා. එතකොට ඔයත් අඬ වැටෙහි මේ අද බණ හද්දි යම් ස්වභාවයක් තිබ්බනම් ඒ ස්වභාවයේ නේද මේ හිත මං දැන් මේ මතක් කරන්නේ කියලා. ඉතින් තුන් කාලයකට මේ තුන් කාල ගත වෙච්ච මමත්වය. එන්නම් කාම රූප අරූප ගත වෙච්ච මමත්වය. ඉතින් මේ විදිහට මෙනෙහි කරලා නම් අපිට මේ මාර්ගය මතු කර ගන්නට බැහැ. ඒ විදිහට මෙනෙහි කිරීම අත්හැර දමන්නට ඕන. ඒ ඒ විදිහට මෙනෙහි කරන එක අත්හැර දෙවීම නොමිනෙහි කළ යුතු දේ නොමිනෙහි කිරීමක් කියන ගණයට යනවා. ඊට පස්සේ යමක් මෙනෙහි කරන් ඉතුරු වෙනවනම් ඒක මෙනෙහි කළ යුතු දේ කියන ගණයට යනවා. ඒවා මතු වෙලා නැති වෙලා ගියදී අපි කලබල වෙන්න අවශ්‍ය වෙන්නේ අපි සංස්කරණය කරන්න ගියොත් විසංස්කාර පහල කරන්න ගියොත් තමයි දැන් මේකේ ප්‍රශ්න තියෙන්නේ. එතකොට මේ පුරාණ කර්මය ගෙවෙන්න දෙන්නේ නැහැ අපි. අපි කරන්නේ පුරාණ කර්මයෙන් නව කර්මයක් දැන් හදනවා. ඉතින් මේක සාධාරණ එහෙම කරන එක මොකද අපිට ඇත්තක් පේන්නේ නැති හින්දා ඒකට තමයි බණ කියන්නේ. ඒකට තමයි සතිය වඩන්නේ කිව්වේ. ඒකට තමයි සිහිය නුවණ වඩා ගන්න කියලා කිව්වේ. දැන් බලන්න මේ විදිහේ පුහුණුවක නොයේදී අඩුම තරමේ මේ කරුණු සම්බන්ධයෙන් දැනුමක් නැති සාමාන්‍ය ලෝකේ ගත කරන මිනිස්සු කා කොටාගෙන මිනි මරාගෙන රණ්ඩු සරුවල් කරගෙන මේ ලෝකේ ජීවත් වෙනෝ දෙක්කට ඔය බෞද්ධයේ හැටියට ඔය ඇත්තන්ට පුදුමෙන්න දෙයක් නැහැ. තමුන්ග තමුන්ට ගහන්න මරන්න කපන්න කොටන්න ආවත් කරන්න දෙයක් නැහැ. මොකද මේ වගේ ඇත්තන් නොපෙනෙන මිනිස්සු මේ වගේ වැඩ කරනවා තමයි. මොකද මේ මිනිස්සුන්ගේ හිතේ తත්වය තමුන්ට හිතාගන්න පුළුවන් සාමාන්‍ය තමුන් භාවනා කරලා තියෙනවනම් නැත්නම් ඒ ධර්මදේශනාවල කරුණු ගැන හිතලා තියෙනවනම් මට මෙහෙම වුණාට අනිත් මිනිහට මෙහෙම නෑනේ කියලා. ඉතින් අපිට ලෝකෙට මෛත්‍රියක් මිසක් මූ මට මෙහෙම කළා අක්කොච්චි මං අවිජිමං අජිනිමං අහසෙමේ ඒතන්න උපනායන්ති වේරන් තේසන්න සම්මති අසවලාමට ගැසුවේ අසවලාමට බැන්නේ අසවලා මාසත දේ පැහැරගත්තේ කියලා අපි තව කෙනෙකුට වෛර බඳින්න පටන් ගන්න බුධාන්තු කියන ඒ වෛරය සංසිඳෙන්නේ දෙවැත්ත මේ කීප කරුණුත් එක්ක කල්පනා කරලා බලන්න වෛරයක් සංසිඳෙයිද වෛරයක් සංසිඳෙන්නේ නැහැ මොකද ඇත්තක් පේන්නේ නැහැ අසවලාය කියන එක ඉන්නේ මගේ හිතේය මමනේ හිතින් අසවලෙක් හදාගත්තේ දැන් මම හදාගත්ත අසවලා දැම්මට ගහලානේ ඉතින් එතකොට ගුටි කාලා තින්නේ කාගෙන්ද අපෙන්මනේ වෙන කෙනෙක්ගෙන් නෙමෙයි ඉතින් අපි බාහිර මිනිහකට වෛර කරනවා නම් අපි වෛර කරලා තින්නේ tamunගෙම හිතට ඒ කියලා එකක් තියෙනවා අපි බාහිරට ගහනවා නම් ගහලා තින්නේ tamun තමයි කියලා එකක් තියෙනවා නියන් අර මේ වඳුරෝ කන්නඩි පවුඩර් ගන්නවා වගේ වැඩ වෙලා තියෙනවා දූ හිතන්නේ මේ ඉන්න තව වඳුරෙක් කියලා එහෙම නෑ මේ තමු තමුන්ට පොදු වෙච්ච තමු තමුන්ට ආවේනික වෙච්ච ලෝකයක් මේ තියෙන. ඉතින් එපා මෙහෙම ඉඳගෙන ඉන්නකොට මේ පේන විදිහටම මේ අල්ලපු සීට් එකේ ඉන්න මිනිස්සයාට පේනවා කියලා. ඒ මිනිස්සයා කියයි මේ කෝප් 11 පාටයි මෙතන මයික් තියෙනවා මෙතන විටවට්ටියක් තියෙනවා කියලා. ඒ උනාට දෙන්නෙකුට දෙකක්. ඉතින් මම ඊට වඩා කරුණු මම ඇත්තට ලැස්තිලා බණ කතාව කියන්න බැරි වුණා. කොහොමුණම මම ධර්ම දේශනාව අවසන් කරනවා. අපි ඔය ඇත්තන්ට ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් ධර්ම සාකච්ඡාවක් අපි මෙතන පටන් කරනවා. සාමාන්‍ය ප්‍රශ්න මොකක්ද තියෙනවා ඉදිරිපත් කරගන්න කියලා ඉල්ලා සිටිනවා. ලීප ප්‍රශ්න නැහැය කියලා කියනවා. කාට හරි ප්‍රශ්නයක් ඉදිරිපත් කරගන්න තියෙනවද? නැත්නම් දේශනාව මතින් හෝ නොතේරෙන යමක් තියෙනවා නම් අහන්නටය කියලා කියනවා. ඔක්කොම rahat වුණාද? තව විනාඩි 20ක් තියෙනවා. එහෙනම් මම තව කරුණු ටිකක් ඔය ඇත්තට මතක් කරන්නම්. මං පොඩි සටහනක් අරගෙන ආවා මේ ඒවා ඒ ටික මම කෙටියෙන් ඔයත්තන්ට පැහැදිලි කරලා දෙන්නම්. බොහොම කෙටියෙන්. කන්දාපි දිට්ඨාන. ඒ කියන්නේ දිට්ඨීන් උපදින ස්ථාන අටක් සාමාන්‍ය පෙන්නලා දීලා තියෙනවා. එකක් තමයි මේ ස්කන්ධ. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධ. ඒ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ එක මේ දිට්ඨි උපදින තැනක් කවුරුහරි කෙනෙක් අතීතේ මතක් කරනවා නම් අනාගතේ මතක් කරනවා නම් අරමුණු වෙන්නේ ස්කන්ධ පංචකයේ රූපස්කන්ධයේ වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය නමුත් මම හිටියාය අසවලාය යනාදී වශයෙන් මේ ස්කන්ධ අපි වරදව වටහාගෙන ditthිය ditthi වැරදි දැකීම ඇති කරගන්නවා මේ වැරදි දැකීමට එක හේතුවක් තමයි මේ ස්කන්ධ. ස්කන්ධත් හේතු වෙලා තියෙනවා මේ අපිට මේ වැරද්දක් මේ මවල පෙන්වන්න. ඊට පස්සේ තියෙනවා අවිජ්ජාපි දිට්ඨාන. ඒ කියන්නේ අවිද්‍යාව මේ දිට්ඨිය ඇති වෙන්න මේ එක හේතුවක්. ඇත්ත නොදන්නකම. කිසිම ඇත්තක් දන්නේ නැහැ. ඒ ඇත්ත නොදන්න කම නිසාම අපි මේ ලෝකේ වර්ධව වටහා ගන්නවා සත්පුද්ගල වශයෙන් මේ අපි සාමාන්‍යයෙන් අරගෙන බැලුවොත් දැන් අපිට භික්ෂුන් වහන්සේලාට තියෙන ශික්ෂාපදය භූතගාම පාතව්විතාය පාචිත්‍යං කියලා. ඒ කියන්නේ මේ ඔය පැලවෙන ඒ ද්‍රව්‍ය ඒ ගහකොළ ආදී සිඳින්න එපා මේ ඒක මේ පාචිති කියන ඇවතකට වැරද්දකට අහු වෙනවා කියලා. මොකද හේතුව ඒ කාලේ නිගණ්ඨ ආගමේ ඒකේන්ද්‍රීය ප්‍රාණීන් කියලා පෙන්නලා දුන්නේ මේ ගස් වෙලාදී. ඔය චූටියට පෙළවිලා එන තනකොළ. එතකොට ගස් ඒ වගේ දේවල් ඊගොල්ලන්ට පේන්නේ ප්‍රාණීන් වගේ. එතකොට ඒ මේ ditthිය නිසා ඒ අවිද්‍යාව නිසා තමයි ඒ අර බාහිර වස්තුත් දැන් මේ සත්පුද්ගලයෝ වගේ ඒගොල්ලන්ට පේන්න පටන් ගන්න තියෙනවා. ඒ අවිද්‍යාව නිසා ඇති කරන දේවල්. ඉතින් තමුන්ව අනුන්ව සත්‍ය පුද්ගලිය කරගන්නවා කියන එක අහන්න දෙයක් නෑ. පස්සෝවි දිට්ඨාන ඒ කියන්නේ ස්පර්ශය. ස්පර්ශය කියනකොට සාමාන්‍යයෙන් අපිට යමක දැනීම ඇති වෙන තැන තමුන්ගේ දැනුවත් භාවය ඇති වෙන තැන බුදුරජාණන් වහන්සේ ඒ බ්‍රහ්මජාල සූත්‍රයේ දීඝනිකායේ පළවෙනි සූත්‍රයේ ඒ සූත්‍රයේදී පින්වත්නි 62ක් මිත්‍යා දෘෂ්ටියෙන් ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ තදපි පස්සපච්චය. මහණෙනි මේකත් ස්පර්ශ ප්‍රත්‍යයෙන්. ස්පර්ශය කියන්නේ ඒකේ ඇත්ත නොදැන. කයට මේ ඉන්ද්‍රියන්ට මනසට මේ ස්පර්ශ වෙන්නේ මොකක්ද ස්පර්ශයේ තුල තියෙන රහස මොකක්ද කියලා දන්නේ නැහැ. ඒ නිසා තමයි මේ 62ක් වෙච්ච මිත්‍යා දෘෂ්ටින් හටගත්තේ කියලා දේශනා කරලා තියෙනවා. එතකොට ස්පර්ශය කියන්නේ දිට්ඨිය උපදින එක තැන. සංඥාපි දිත්තට්ටානම් මම කලින් විස්තර කළා සංඥාවක් පහළ වෙනකොට අපි ඒකේ නිමිති ගන්න හදනවා. අපි දන්න කියන ටික බාහිරින් මතු කරගන්න, බාහිරින් ඒ දේ මවා ගන්න, යන්තම් ඒ tamunගේ ඒ tempat කරගත්ත දෙයට සමානව මොකක් හරි මතුවෙච්ච ගමන් මොනෝම හරි ලකුණු ටිකක් ඒකට දාලා දාලා දාලා ඒක පරණ දන්නා කියන මට්ටමට ගන්නවා. පරණ එකට වඩා වෙනස් නම් මතක තියාගන්නවා. ඒක කොට කරලා කියන්න පුළුවන් පරණ එක පාවිච්චි කරනවා අලුත් එක මතක තියාගන්නවා කියලා. ඊට පස්සේ ඒ කොටසෙම උනම් අර ප්‍රපංච සංඥා සංකා සංඥා මතු වෙනකොටම මේ ගෑණියෙක් මේ පිරිමියෙක් මේ ගෙවල් දොරවල් කියලා මේ සංඥා නිධානානි ප්‍රපංච සංකා කියලා ඔය මදුපිණ්ඩික සූත්‍රය ආදී වශයෙන් තියෙනවා සංඥාව නිධාන කරගෙනයි ප්‍රපංචය හටගන්න. සංඥාව සංඥාවක් විදිහට දන්නේ නැහැ. ඒක එක පැත්ත. ඊට පස්සේ තමයි විතක්ක. විතක්කය කියලා කියන්නේ අපි හිතන විදිහ. ලෝකෙ ගැන හිතන විදිහක් තියෙනවා. සත්‍ය අසත්‍ය විදිහට මොනවා හරි මේ ලෝකයේ මේ පරීක්ෂණ කරන්න ගිහිල්ලා සිද්ධ වෙන දේවල්. මේ ලෝකේ පරීක්ෂණ කරන්න ගියාම එක්ක ඇත්ත, එක්ක බොරු, එක්ක බොරු, යනාදී වශයෙන් තීරණයකට තමයි අපිට එන්න තියෙන්නේ. දැන් ඔය ಭಾರತೀಯ දර්ශන ඒ කියන්නේ දැන් Hindu සමාජයේ නේව සංඥා නා සංඥා සංඥාවක් ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ වගේ ඒ වගේ තලවලට යනකම් ගියා. නමුත් බුදුරජාන් වහන්සේ දේශනා කළා නහේව සච්ඡානි ඉදානි නානා බහුනි නානා අඤ්ඤත්‍ර සංඥා නිච්ඡන්ති ලෝකේ. මෙහි බහුවිද වූ සත්‍යෝ නොමැත. සංඥාව හැරෙන්නට. තක්කංච දිට්ඨිසු යයක් ගහෙත්වා. තර්කයයි දිට්ඨියයි දෙක මුල් කරගෙන සත්‍යං මුසායාති ද්වය ධම්මමාහු. ඇත්ත බොරුයි කියලා ධර්ම දෙකක් මේ මිනිස්සු හදා ගන්නවා කියලා දේශනා කළා. ඒක මේ විතර්කයේ නිසා තමයි මේ ඇත්ත බොරු කියන ද්වේ ධර්ම ලෝකයට පහළ වෙන්නේ. ඊට පස්සේ අයෝනිසෝ මනසිකාරය ඒක අපි කලින් පැහැදිලි කළා. පාප පාප මිත්‍රතා පරතෝපි ගෝසෝ පාප මිත්‍රතාවය ඒ කියන්නේ පාප මිත්‍රය ඇසුර කළාම ඒගොල්ලන්ගේ දික්ටි අපිට බෝ වෙන ගතියක් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ අදහස් අපිට බෝ වෙන්න පටන් ගන්නවා. පරතෝපි ගෝසෝ කවුරු හරි කෙනෙක් මේක සත්ත්ව පුද්ගලාත්ම විදිහට හෝ ඒ යම් දික්ටියක පිටලා කරුණු කාරණා පැහැදිලි කරන්න පටන් ගත්තොත් අහන කෙනාටත් ඒ දික්තිය බෝ වෙන්න පටන් ගන්නවා. එහෙමත් නැත්නම් අපි කියන්නේ ආගමකට බැඳෙනවා කියලා. අපි කියන්නේ දැන් අපි ඉන්නේ බුද්ධ ආගමේ කියන දෘෂ්ටියේ. මේ විදිහට මොකක් හරි දෘෂ්ටියකට බැහැ ගන්නවා. මේ විදිහට ස්ථාන 8ක් තියෙනවා ඒ දෘෂ්ටිය ඇති වෙන. හොඳයි වෙන ප්‍රශ්න නැත්නම් අපි වැඩසටහන අවසන් කරමු. පින්වත්නි මට කාරණාවක් මතක් කරන්න ඕන. ලබන පොය දවසේ ඉඳලා මට වැඩසටහනට එන්න වෙන්නේ මේ මොකද හේතුව මම පාලි සංස්කෘත ආදී වැඩිදුරට ඉගෙන ගන්න මට තව ස්ථානයකට යන්න වෙලා තියෙනවා ඒ කාරණාවත් ඔයත්තන්ට මතක් කරන්න ඕන ඒ වගේම විශේෂ පුණ්‍ය අනුමෝදනාවක් කරනවා පොඩි කාලේ ඉඳලා අපිට අපිත් එක්කම ඒ කියන්නේ අපේ මුල් ගුරුවරු වෙච්ච අපේ දෙමව්පියෝ පියවති මිස් ඒ මිස් තමයි මේ පොඩි කාලේ අපිට මොන්ටිසෝරි අයනු අයනු කියලා දුන්නේ. ඒ ගුරුවරුන්ගේ ඉඳලා පැවිදි ජීවිතේ ගොඩාක් ගුරුවරු ඉන්නවා. චිරුරි ධම්මානන්ද සවින්හන්සේ, පූජ්‍යල්ලාවල ස්වාමින් වහන්සේ, කටකරුන්දි ස්වාමින් වහන්සේ, අපේ එහි ලොකු ස්වාමින් වහන්සේ, සුනිත් ස්වාමින් වහන්සේ යනාදී වශයෙන් ගොඩාක් ගුරුවරු ජීවිතේ රැස් කරන් හම්බුණා. ඒ ගුරුවරු මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම මේ ස්ථානයේ ආදී කතුරු බුත ඒ ලොකු ස්වාමීන් වහන්සේලාගේ පටන් මේ මොහොත දක්වා මේ ස්ථාන රැකබලාගෙන ආපු ඒ ඒ සංඝ පීතෘන් වහන්සේලා ඒ සියලුම භික්ෂුන් වහන්සේලාවත් අපි මේ වෙලාවේ සිහිපත් කරගන්නවා. එහෙම සිහිපත් කරගෙන ඒ සියලුම දෙනාට අපි රැස් කරගත්ත පින් අනුමෝදන් කරමු. ඒ පින් අනුමෝදන් වෙලා ඒ ඇත්තෝ ඒකාන්තයෙන්ම නිදුක් නිරෝගී භාවයටපත් වේවා. කියලා සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අපි මේ වැඩසටහනෙන් යම් කුසලයක් අත්පත් කරගත්තාද අපි මතක් කරන්න ඕන මේ අවස්ථාව ඔයයන්ට ලැබුණේ මට ආරාධනා කළේ හේමන්ත මහත්තයා. ඒ වගේම ඉන්ටර්නෙට් එකෙන් මේ බණ කවුරු හරි ඩවුන්ලෝඩ් කරගත්තා නම් ඒකට අවස්ථාවක් ලැබුණේ අරුණ මහත්තයා හින්දා ඒ අරුණ මහත්තයයි හේමන්ත මහත්තයයි දෙන්නත් ඒකාන්තයෙන්ම නිදුක් නිරෝගී චිරජීවනයේ මේ පිණින ලබාවා කියලා සාදුකාරයක් දෙන්න. ඒ වගේම මේ දේශනාවලින් මම යම් පිනක් සිද්ධ කරගත්තා නම් ඔය ඇත්ත ඇතුළුව අවිචී පටන් අකනිතාවට දක්වා යම් කෙනෙක් පින් අනුමෝදන් වෙන්න කැමති නම් ඒ සියලුම සත්වයන්ට මේ පින් අනුමෝදන් වේවා අනුමෝදන් වීමෙන් නිවන් දක්නා ජාති දක්වා සතර පා උප්පත්තියක් නොලබාවා ප්‍රාර්ථනී බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයක් අවබෝධ කරගනිත්වා කියලා මම ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි අපි චාරිත්‍රානුකූලව ගාථා ආදී සජ්ජායනා කරලා පින්කම අවසන් කරමු සියලු දෙනා මාත් එක්කම ගාථා සජ්ජායනා කරන්න. ittavata ca ammehi sampadam punya sampadam sabbe deva anumodantu sabba sampatti siddhiya ඉද්ධාවතා චම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ බුදා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඉද්ධාවතා චම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තික පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනා ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මං පරං ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතන් සමාගමු හෝතු යාව නිම්මාන පත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතන් සමාගමු හෝතු යාව නිම්මාන පත්තිය මහා සංඝරත්නයේ අරමුණු කරගෙන වන්දනා කරගන්න මහා සංඝරත්නයේ වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා ඇත්තෝ ඒකාන්තයෙන්ම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ භාවයට පෙමිණේවා සැපෙන් සැපයටපත් වේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනීවා කියලා අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සබ්බ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිජ්ජතු